ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ 9 වෙනි දවසේ 2014 පෙබරවාරි 3 වෙනිදා අපි 9 වෙනි ධර්ම දේශනාවට නැත්නම් ධර්ම දේශනාවලියේ අනිමාවට පැමිණලා තියෙන්නේ ශිල්ම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය ප්‍රාර්ථනා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සෝ අභික්කනන්තෝ සුමේද සත්තං ආදාය අදස්සනාගෝ නාගෝ බදන්තේති බ්‍රාහ්මනෝ එවමාහ තිත්තතු නාගෝ මහානාගං ගට්ටේසි නමෝ කරෝති නාගස්සාති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ තුඹසක් හැරීම නැත්නම් හුඹහක් හැරීම කියන උපමාව ඉදිරිපත් කරගෙන ඒ හරහා කෙනෙක් තමන්ගේ කෙලෙස් සුදුරා දැමීම නැත්නම් ප්‍රතිපදාව නිෂ්ඨාවටපත් කිරීම ක්‍රමයෙන් විස්තර කරගෙන යන ප්‍රවෘත්තියක් මේ වම්මික සූත්‍රය සඳහන් වෙන්නේ ඒක සාරවත්න දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක් ඒ සූත්‍රේ කතා නායක වශයෙන් සඳහන් වෙන්නේ කුමාර කස්සප ස්වාමින් වහන්සේ ඒ ස්වාමින් වහන්සේට හීනෙන් හිත කැමැති దేవතාවෙක් ඇවිල්ලායි මේ උපමාව දෙන්නේ. ඒකලා ඒ හීන විස්තර කරන්න කෙනත් ඒ దేవතාව විසින්ම සඳහන් කරන මේක සර්වච්ඡන් වහන්සේ ඇර වෙන කිසි කෙනෙකුට මේක විසඳන්න තේරෙන්නේ නැහැ කියලා. ඉතින් යන කුමාර කස්සප ස්වාමීන් වහන්සේ ශවත් නුරජේතවනාරාමේ සර්වචනංශ වැඩ ඉන්න වෙලාවකයි තමන් අන්දවණේ වැඩ ඉන්න කලාවකයි මේ කටයුත්ත වෙන්නේ පස්සේ දවසේ බුදුහාමුදුර හම්බ වෙලා ඒක ඒක ඒක ඒක ඒ හීනේ තිබුණ විස්තර සර්වචනාංශයට පෙන්නකොට සර්වචනාංශයේ අනුව කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට ප්‍රතිපදාවක් ගෙනහැර පානවා. ඒ ප්‍රතිපදාවේ අපි සාරාංශය වශයෙන් ගත්තොත් හැකිතාක් දුරට ලෝකයා විශ්ෙහි තියෙන අවිද්‍යාව නොදැනීම නැත්නම් වාරදොල වටහා ගැනීම පුළුවන් තරම් අඩු කරලා ඒ ඇතිවෙච්ච ප්‍රඥාව හරහා එහෙම නැත්නම් අවබෝධය හරහා පුළුවන් තරම් ඒ නීවරණ දුරු කිරීමට චිත්ත භාවනාවකට හිත යොමු කරවන්නයි කියලා කියනවා. ඒ චිත්ත භාවනාවට හිත යොමු කරාට පස්සේ ඒ කෙනාට මේ චිත්ත භාවනාවට යොමු කරන්න බැරි මොකද? සීලයක් රකින්න බැරි මොකද? ඒ සඳහා බාධා කරන්නා වූ ඒ තණ්හා ප්‍රධාන කරගත්තා වූ ඉන්ද්‍රිය ධර්ම ප්‍රධාන කරගත්තා වූ උපාදාන ක්‍රමයෙන් තේරෙන්න පටන් අර ගන්නවා ඉස්සල්ලා පේන්නේ බරපතල උපාදාන නිත තණ්හාව හොඳටම ඝන බහල වෙච්ච තැන් ගොරෝසු වෙච්ච තැන් ඒක දුරු කරාට පස්සේ උපාදාන පංච උපාදානස්කන්ධ යම් ප්‍රමාණික තුනී කරගත්තට පස්සේ කයට තියෙන තණ්හාව පේනවා ඒක මේ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ මාංශ පේශයක් විදිහට නැත්නම් මස් පිඩුවක් විදිහට ඊට පස්සේ අර කලින් ඇති කරගත්ත අවිද්‍යාව දුරු කිරීමේ ඥානය නිසාත් අවිද්‍යාව දුරු කිරීමෙන් ලබාගත් ඥානයත් උපාදානවල තියෙන ඝන බහලකම තුනී කර ගැනීමත් නිසා ඒ සන්නා සන්නද්ද ආයුධ සන්නද්ද මේ සුමේදට නැතයි දක්ෂ යෝගාවචරයට මේ මස් පිඩුව ඉවත් කිරීම කලහක්ක් නැත්නම් Tamanට පුළුවන් දෙයක් බවට හැගෙනවා එහෙම නැත්නම් මොනම විදියකින්වත් මේක ඉවත් කරන්න බෑ රත් වෙච්ච කබලකට අල්ලපු මස් පිඩුවක් වගේ ඒක බදන් කාලා තියෙනවා ඉතින් මේ විදියට යම්කිසි ක්‍රමවේදයක් හරහා මෙතන පෙන්වන්නේ විපස්සනා පූර්වංගම සමත ක්‍රමයක් ඒ ක්‍රමවේදයක් හරහා මේ මස් පිඩුව ඉගලුවාට පස්සේ ඒකට නයික් ඉන්නවයි කියලා අභික්කනන්තෝ සුමේද සත්තං ආදාය අදස්සනාගෝ අර පේනවා ඊටට නයික් ඉන්නවා. ඒක ඒ බ්‍රාහ්මණයට නැත්තම් මෙතන තීලිත සර්වචන සඳහන් කරනවා නාගෝ බදන්තේති. එතකොට බ්‍රාහ්මණ කියනවා තිත්තතු නාගෝ නායට අත තියන්න එපා. ඒ වගේම මා නාගං ගට්ටේසි. ඔයින් එහාට යන්න යන්න එපා. නමෝ කරෝති නාගස. මේකට වන්දනා කරන්න මේකට තමන් යටත් වෙන්නේ කියලා. ඉතින් ඒ උමා කෙලවරේ සඳහන් මේ නාගයා පිළිබඳ සරුවචන් වහන්සේ දෙන විස්තරේ තමයි නාගෝතිකෝ බික්කු කීනාසවස්ස ආදි වචන. රහතන් වහන්සේ නමකට කියන නම තමයි නාග කියන නම. ඒක සාමාන්‍ය ත්‍රිපිටකෙත් එක පාවිච්චි කරනවා. නාග කියන එකෙන් අදහස් කරනවා දත්ත දල ඇති ඇතාටත් නාගයයි කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය ණයයි කියලා සඳහන් කරන සතාටත් නාගෝ කියන වචන පාවිච්චි කරනවා. ක්ෂීනාශ්‍රවන් වහන්සේටත් නාග කියන වචන පාවිච්චි කරනවා. ඉතින් මෙතනදී සරුවචනාංශයේ උපමා උපමේය ගලපලා සඳහන් කරන මේ යම් තැනකදී ක්‍රම වේදයක් අනුව ගිහිල්ලා තෘෂ්ණාව දුරු කරාට පස්සේ එයාට ඒ කීනාශ්‍රවයන් වහන්සේ නමක් දකින්න හම්බ වෙනවා. එහෙම නැත්නම් ව්‍යංගාර්ථයෙන් කියනවා තමන්ගේ ආශ්‍රවයන් ක්ෂය වෙන්න පටන් ගන්නවා කියලා. තමන් තුල තිබිච්ච පේන්න තැන නැතුව තිබුණු ආශයානුශේ ධර්ම ක්ෂය වීම සිද්ධ වෙනවා. කියනාට පස්සේ රහතන් වහන්සේ නමක් පේනවා. ඉතින් ඒකෙදී සම්බන්ධය පෙන්වන්න පුළුවන් වප්ප ස්වාමීන් වහන්සේගේ අපි කොණ්ඩඤ්ජ බද්ද්‍ය මහානාමස්සජී ආදී කියන වප්ප ස්වාමීන් වහන්සේ උදාන ගාතාවේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා පස්සති පස්සෝ පස්සන්තං අපස්සන්තෝව පස්සති නපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති ඒකට හේතුව ඒ පස්වක මහණුන් සරුවච්චන් වහන්සේ සිද්ධාර්ථ උපාසකව වැඩ කරන කාලේ ඒ කයට හොඳටම දුක් දීලා දුෂ්කරවත පුරන වෙලාවේ ඒ ඇත්තන්ගම සාමීචයේ පුදු විචර උදව් කරා. ඇල්පෙන් සිසිල්පෙන් සපෙලා දීලා දැහැත් අඩු සල්සලා දීලා වත් පිළිවෙත් කරා දරතිය ඇදලා කටයුතු කරා. නමුත් ඒ ක්‍රමේ ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා ඒ සිද්ධාර්ථ තාවසතුමාට තේරුණාට පස්සේ එතුමා තේරුම් අරගත්තා මේ අන්ත්‍ය අත්කලමතාන් යෝග වෙන මේ දුෂ්කරවත හරියන්නේ නැහැ අන්තිම සපතිබුන්නු රාජමාලිකාවේ යුවරජතුන හරියනතර හරියන්නේ නැහැ අන්තරම අතරමැද තැන තමයි හරියන්නේ කියලා. මජ්ජිම් ප්‍රතිපදා තේරිලා අර කය අර දැඩි දික් කයට ටිකක් සැප දෙන්න පටන් ගත්තා. පින්න පාතේ කරන්න පටන් ගත්තා. පින්න පාතේ වළඳන්න පටන් ගත්තා. ඒතරට බුදුරජාණන් වහන්සේ නමකට ගැළපෙන විදිහට කය බොහොම ඉක්මනට සුකුමාර තත්ත්වයටපත් වුණා. ඒපත් වෙනකොට මේ පස් දෙනා කලකිරුණා. පස් දෙනාම කලකිරලා කිව්වා මේ රජසැප විඳලාපු මිනිසයාට මේ තපස්කම හරියන්නේ නැහැ. එයාට ඕනේ සැපමයි. ඉතින් එයාට කන්න බොන්න පුළුවන් නම් සැප තියෙනවා නම් අපි මොකටද උපස්ථාන කරන්න කියලා දමලා ගාලා ගියා. ඊට පස්සේ කෙසේ නමුත් සරුවචන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් පස්සේ උන්වහන්සේ කල්පනා කරලා බැලුවා මේ තා ගැඹුරු ධර්මයක් කාටනම් දේශනා කරන්නෝ කියලා ඇත්තටම ඉස්ලාම ඇති උනේ දේශනා නොකිරීමේ අදහස. මොකද ඒ තරම්ම මේක ගැඹුරුයි. ඒ තරම්ම ලෝකයේ ඉන්නේ සම්පූර්ණ මත්තර. සම්පූර්ණ දුස්සීලයි, කාමබරිතයි, වංචලකයි, චපලයි, ෂටයි. ඉතින් ඊට පස්සේ අපේ පොතේ සඳහන් වෙන විදිහට මහා ප්‍රඥාවිල්ලා සඳහන් කරනවා මේක විනාශයක් සාන්තුරයන් වහන්සේ මේ මිනිස්සු ගොඩ දාන අදහසෙන් බුද්ධෝහම් බෝධ ඉස්සාම කියලා ප්‍රාර්ථනා කරුවා මුත්තෝහම් මොතේ මුච්ච ඉස්සාම කියලා ප්‍රාර්ථනා කරා තින්නෝහම් තාර ඉස්සාම කියලා ප්‍රාර්ථනා කරා දැන් බුදු වුණාට පස්සේ තර වුණාට පස්සේ මිදුණාට පස්සේ දැන් මේ මිනිස්සු විතර කරන්නේ නැතුව මුදවන්නේ නැතුව තරණය කරවන්නේ නැතිවීම විශාල විනාශයක් ඒක නිසා සියලු දෙනාම ওই තරම දුස්සීල නැහැ. සියලු දෙනාම ওই තරම කෙලෙස් බරිත නැහැ. ඇස්වල සම්පූර්ණ කෙලෙස් සඳකාරේ නැති භාගෙට ඇස්පෙරන කට්ටියක් ඉන්නවා මේකේ. කෙලෙස් තුනී කට්ටියක්. ඒගොල්ලෝ අනුකම්පා කරලා බණ ටිකක් කියන්නේ කියලා. ඊට පස්සේ සර්වඥන්සේ කල්පනා කරලා බලනවා <clears throat> නිවැරදි ධර්මයක් අහන්න ඒ සූදානම් තැනක් තියෙන බය මේ වටිනා බිත්තර වී ටිකක් වපුරනකොට ගලක් උඩ වපුරන්න හොඳ නෑනේ. ඒක මේ කාන්තාරක වල්පුරන්නත් හොඳ නෑ. පාළු බිමක වල්පුරන්නත් හොඳ නෑ. ඒක වපුරන්න ඕනේ සරු පොලෝකයි. ඒක ගොවියගේ දක්ෂකම. ඉතින් මේ ඇට වපුරන්නේ කොහෙද කියලා බලනකොට අර ආලාර කාලාම උච්චකාරාම පුත්තු තමයි තේරුනේ. මොකද ඒ අතෝ දැනටමත් සීලක පිළිහිట్లా හිටියා. ඒ වගේම අරූප ධානය වඩ아가න සෑහෙන ගෝල බාහිර පිටසකට උදව් කරන හිටියා. කලක් මේ සිද්ධාර්ථ තාපසතුමත් එයත්න් යටතේ ඒ භාවනා කරන පුරුදු කරා. තම තවාසනාවට වගේ දෙන්නම ඒ අරූප ධාන බලයෙන් අරූප බ්‍රහ්ම ලෝකවල ඉන්නේ දැන් කටහඬ අහන්න බෑ. ඒ අත්තණ්ඩ රූප බලන සද්ද අහන්න පුළුවන් ශක්තියක් නැහැ සම්පූර්ණ මේ අයිස් පෙට්ටියකට දාලා ලොක් කරපු කට්ටිය වගේ සම්බන්ධයක් කරන්න බෑ. ඉඳුරන් වැඩ කරන්නේ ඉන්න අසඤ්ඤ තලයේ. ඉතින් ඒක නිසා යත්තණ්ඩ බුදු කෙනෙකුටවත් උදව් කරන්න බෑ ඊට පස්සේ. ඒ නිසා ඊගාට කල්පනා කරන තේරුණේ මේ Taman වෙනුවෙන් මම නෙවෙයි නමුත් වෙනම පැවිදි වෙලා ගිහි අතහැරලා Tamanට තාම කඩිය ළඟින් උදව් කරපු ඒ පස්සක මහාන. ඊට පස්සේ හැතැම්ම ගාණක් සති ගාණක් පයින් යනවා. ඒ පස්සක මහණුන්ට ධර්ම දේශනා කරන්න. ඉතින් ඒක අපේ දහම් පාසල් පොත්වලත් බාලාංශ පංචුල සඳහන් කර තියෙන පස්සක මහණුන් බුදුරජාණන්සේ හමු වෙච්චි ඒ සම්මුඛ චෛත්‍ය මිගදායේ මේ සර්වචන්නාංශේ මේ කෙරේ අනුකම්පාවෙන් ගොඩාක් පයින් එයත්තන් කෙරෙම වඩිනකොට ඒ පස් දෙනා සම්පූර්ණ අනිත් පැත්තක් ගන්නවා මෙයාට කවදාකවත් <coughs> රජසප්ප විඳපු මෙයාට අතවැසියක් නැතුව ඉන්න බෑ. දැන් ඔය එන්නේ අපෙන් අතවැසිකම් ගන්න. නමුත් අපි මේ වගේ සැප විඳින අයට අතවැසිකම් කරන්න නෙවෙයි පැවිදිුනේ. ඒක නිසා අපි මෙයාව ගණන් ගන්න ඕනේ. ඕන්නෝ තියෙනවා පුටුවක් කැමතිනම් වාඩි වෙච්චාවයි. ගෙට ආපු මනුස්සයාට ඒ කාර්ය තුන චාරිත්‍රය තමයි වතුර ටිකක් තියලා තියෙනවා කකුල් දෙක මඩ හොපිය ගන්න. හොදා ගන්න. වතුර තියෙනවා ඕන කකුල හොදාගත්තා වෙයි කියලා. ඒගොල්ලෝ කතිකාවතකට ආපු බවක් ඒ පොත්වල සඳහන් වෙලා තියෙනවා. එහෙම සාතිකාවත ආවට පස්සේ සරුවච්චන් වහන්සේ එතෙන් යනකොට නමුත් කතිකාවත ඉන්න බැරි වුණා. ඒ සරුවච්චන්සේගේ තෙදෙනිචයි සමහර විශ්වාස කියලා පාත්‍රය ගත්තා, දෙපළ සිවුර ගත්තා, තව කෙනෙක් කකුල හේදුවා, තව කෙනෙක් කකුල පීලා දැම්මා, තව කෙනෙක් ගිල සුදු දෙති කැල්ලක් ගෙනල්ලා අර ආසනයට දැම්මා. මතක තියාගන්න මේක තමයි සක්විති සැලකිල්ල නැත්තම් මේක තමයි සරුවඥ සැලකිල්ල. ආගන්තුකයෙක් කෙනෙකුට විය යුතු ප්‍රධානම කාරණා ටික. ඊටු ඒව ඔක්කොම ඊට අමතරයි. ඒ මනුස්සයාගේ බර හැල්ලු කරන්න ඕනේ. ඒ මනුස්සයා දෙපා හොදවන යන්න ඕනේ. ඒකල යාට සුදු රෙද්දක් එළනවයි කියන්නේ. ඉතින් ඒ ඒ කාලේ හැටියට දැන් කාලේ හැටියට තමයි උත්තරම සැලකිල්ල. ඒකල ආරාධනා කරනවා වඩින්න ඇතුළට කියලා. ඉතින් මේ තමයි මිනිස්සෙක් මිනිසෙකුට කරන්න පුළුවන් උතුම් සැලකිල්ල. මේගොල්ලෝ අන්තිමට මේ ටික කරා. ඊට පස්සේ සර්වචනාංශයේ ආසනයක් අරගෙන කිව්වා එහෙනම් හොඳයි. දැන් මං ආවේ බණ ටිකක් කියන්නේ ඒ නිසා එහෙනම් ඔක්කොමලා මේ බණ පටන් ගන්න කිව්වා වෙන ඉන්නේ තැන් වල tempත් වෙලා බණ අහන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම කිව්ව නෑ. ඔබතුමාගේ බණ අහන්න ඔබතුමාගේ විශේෂත්වයක් නෑ. අපි ඔක්කොම එකයි. ඒක නිසා මේ යාළුවා කියන වචනේ කාවන්ත්‍රණය කරේ ආවුසෝවාදී මේ බණහන්න කැමැත්තක් නැහැ. බණහන්න ඕනකමක් නැහැ. මේක හරියට නිකන් මේ බණ පටවන්න හදනවා වගේ. ඉතින් සරුවචනහන්සේ දෙවෙනි සැරේටත් ඉල්ලීමක් කරා. මං කියන දේ අහලා වාඩිලා මං කියන අහන්නේ නෑ ඕනේ නෑ. තුන්වෙනි දවල්ට තිල්ලිම ගා තුන් සැරේ ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ දරුවචනසේ තේරුම් ගත්ත දැන් මේ කට්ටිය සූදානමක් නැහැ. මේ මේ ධර්මයේ දුන්නට වටින්නේ මේ ධර්මයට අගෞරවයක් සිද්ධ වෙනවා. ඒක නිසා සතු සාමිච කතාවක යෙදිලා ඇහුවා. මම මීට ඉස්සෙල්ලා ඔයගොල්ලොත් එක්ක අවුරුදු ගාණක් එකට කවදාකවත් මම ආලෝක සංඥාවක්වත් දැක්කයි කියලා මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා කියලා. ඒසොත් එක එක නම මොන බැලුවා මේ පුරුෂයා කවදා ආකත් එහෙම ಗುಣ ප්‍රකාශ කරපු කෙනෙක් නෙවෙයි. මේ අද ඇවිල්ලා මේ එකට වෙනස් දෙයක් කියන්න හදන්නේ කියලා. ඒසොට බුදුරජාණන්සේ අහලා තියෙනවා ඒ විස්තර නිකම් මේ සංග්‍රහ ග්‍රන්ථවල තියෙන්නේ මං මේ දවස්වල ආලෝක සංඥාවක් ලැබුවේ නැත්තයි කියලා කිව්වේ ඇයි? කෙනෙකුට උත්තර මේක නෑ ලැබුවේ නෑයි කියලා මං කිව්වේ ලැබපු නැති හින්දා. මම මේ දැන් අහපන් කියලා කියන්නේ ලැබපු හින්දා. දැන් අහපල්ලයි කිය. ආන ඒක කියනකොට මේගොල්ලන්ට හිතුණා මේ ඒ සිද්ධාත තාපස සමාගයේ තිබුණ නිසමානි ගතියත් හුවා දක්වන්න නැති ගතියත් නිසා මොකක් හරි විශේෂයක් ඇති කියලා. ඊට පස්සේ තමයි බණ කිව්වේ. ඊට පස්සේ තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඊදාම සෝවන් වුණා පහුවෙන්ද අපේ ස්වාමීන් වහන්සේ අපි කියන හදන ස්වාමීන් වහන්සේ සෝවන් වුණා. ඊට පස්සේ දවස් පහකට පස්සේ අනතලක් කරන සූත්‍රයේ ඔක්කොම රහත් වුණා. පස්සේ පිරිනම් පාණ්ඩ ඉස්සල්ලා ඒ වප්ප ස්වාමීන් වහන්සේගේ උදාන ගාතාව තමයි පස්සන්තෝ පස්සති පස්සන්තා. ඇස් ඇති දකින්නන් රූප දකින්න පුළුවන් ඇස්සැත්තෝ අනෙක් රූප දැකිය හැකි ඇස්සැත්තක්ම දකිත්. පස්සන්තෝ පස්සති පස්සන්තා. අපස්සන්තෝ පස්සති යාට අන්ධයත් පේනවා. මෙයාට මට වගේ රූප පේනවා. මෙයාට රූප පේන්නේ ඒ තමයි ඇස්සැති විඤ්ඤාගේ හැටි. අපස්සන්තෝ නපස්සන්ති. අන්ධයාට නොපෙනී. පසන්තෝචන පසති. අරයට ඇස් තියනවද කියලාවත් දන්නේ නැහැ. යට මුළු ලෝකෙම පේන්නේ ඇස් ඇති පේනා නැති කෙනා දන්නේ නැහැ. ඒ නිසා යට උදව්වක්වත් ඉල්ලන්න ඕන කාගෙන්ද කියලා දන්නේ නැහැ. මොකද උදව්වක් ඉල්ලන ඉල්ලන්න ඕන ඇස් පේන මිනිස්සෙකින් මට තේරෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වාගේ තමයි Taman කෙලස් කැපුවට පස්සේ තමයි කෙලස් කපපු කෙනා දැක ගන්න පුළුවන් වෙන්නේ. Tamanගේ ඇස් දෙක අන්ධ වෙලා තියේදී කෙලෙස් අන්ධකාරයෙන් එයාට තව කොච්චර රහතන් වහන්සේලා ළඟ හිටියත් කොච්චර අවබෝධ කරපු ළඟ හිටියත් කදාකත් තේරුම් ගන්න බෑ මෙයාද සත්පුරුෂයා මෙයාද සත්පුරුෂයයි කියලා. සද්ධර්මයක් දේශනා කරත් අධර්මයක් දේශනා කරත් මුන්න තාලෙන්වත් තේරුම් ගන්න බෑ මේක සද්ධර්මික අධර්මික කියලා. මොකද එයාගේ අසන්ද වෙලා තියෙන්නේ. ඉතින් අර හියක් වෙනවා මෙහියක් වෙනවා හොයනවා බලනවා. ඉතින් ඒ වෙනකොට කවදා හරි ඇස්පෑදුනට පස්සේ යාට පේනවා ආ මේ මිනිස්සෙන් ඇස්තිවිලා තියෙනවා. මේ මිනිස්සු ගාව ඇස් නැහැ. ආන්නේ වගේ තමයි මේ වම්මික සූත්‍රයේ පෙන්වන තමන්ගේ අර තණ්හාව ඡය කරන්න තමන් ගත්තේ අප්‍රත්‍යත ධෛර්යය නිසා තණ්හාව චුට්ටක් හරි ඡය වෙන්න පටන් ගන්නතර පස්සේ අපි කිව්වොත් කාමීත්‍යචාරය වගේ පැත්තකින් අයින් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තවත් ඉස්සරහට ගිහිල්ලා කාම ඡන්දයේ වශයෙන් වරින් වර වරින් වර කාම ආසාවල් යටපත් කරන්න සමත භාවනා කරනවා. සමාධිය වඩනවා ඒකාග්‍රතාවය. ඊට පස්සේ මේ කරව කරත් මේ රූපයක් බලන හැම වෙලාවෙම සද්දයක් අහන හැම වෙලාවෙම රාගානුසය වැඩ කරනවා. ඉතින් ඒ නිසා අර තමන් කා මිත්‍යාචාරය කරන තරම් ඡන්දපරස නැති වුණාට මනසේ මේ වෙනකොට කාමච්ඡන්දේ පහළ නැති වුණාට පහළ නොවුණාට පරිසරය ලැබුණොත් ඕන වෙලාවක කාමච්ඡන්දේ පහළ වෙන්න පුළුවන්. පරිසරය ලැබුණොත් එවැනි කාමච්ඡන්දේ පහළ වෙච්ච කෙනා වරද බැඳෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ යට තියෙන ආසව වශයෙන් තියෙන අනුසේ වශයෙන් තියෙන මේ කාමයේ දුරු කිරීමට තමන් ගත්ත ප්‍රයත්නයක් ඒක මේ ලුණු ගෙඩික පොත්ත ගලවනවා වගේ එක එක එක ගලවන ගිය හැටි දකින්න කෙනාට පමණයි මේ රාගයේ දුරු කිරීමට අවංකව කටයුතු කරන අනුක් කෙනා පේන්නේ. ඒ වගේම රාගය දුරු කරව කෙනාත් පේන්නේ යාට විතරයි. අනිත් ඔක්කොම අර අපස්සන්තෝ නපස්සන්ති පස්සන්තෝච නපස්සති වගේ අන්ධෙක් වගේ අතක ගයනවා කොයි මිනිහට ඇස් තියනවද දන්නේ නැහැ කොයි මිනිහට නැහැ කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ වම්මික සූත්‍රයේ කියන මේ චන්දරාගය දුරු කරාට පස්සේ Tamanට ක්ෂීණාශ්‍රයක් වහන්සේ නම කම්බිරවා කියලා කියන්නේ Taman ක්ෂීණාශ්‍රව වෙනවයි කියන එකම තමයි. Taman කණ්ණාඩියක් ඉස්සරහට ගියා වගේ පේනවා දැන් ඕන්න මගේ ඒ ආශය අනුසය ධර්ම වශයෙන්වත් මොනවද මේ රාගේ නෑයි කියලා. ඉතින් අපි හරියට මේ ලෝකේ ස්වභාවය තමයි මේ රහතන් වහන්සේ කෙනෙක් දැකලා වැඳ වැඳ ඉන්න උත්සාහ කරන එක. එකක් කියන්න පුළුවන් කවදා හරි කාට හරි සද්ධාවන්ත කෙනෙකුට රහතන් වහන්සේනමක් දකින්න හම්බුනොත් එයා භාවනා කරලා නතර කළා එදා ඉඳලා රහතන් වහන්සේට උපස්ථාන කරන්න ගිහිල්ලා තමන්ගේ ගමන බාධා කරගන්නවා. මේක තමයි මේ ඒ ප්‍රත්‍යඥයගේ හැටි. මේකට හොඳ නිදර්ශනයක් නිදර්ශනයක් කියන්නේ අර හිතෙන නිදර්ශනයක් නැත්තම් මේක විස්තර කරන්න පුළුවන් එකක් උදාහරණයක් යන්න පුළුවන්. ඔය දැන් ඇමරිකාවේ ගොඩක් වැඩ කරන ජැක් කොන්ෆීල් කිය මහත්තයා ඉස්සරලම වගේ ඇමරිකාවෙන් සත්‍ය සොයාගෙන ගිහිල්ලා තායිලන්තයට ඇවිල්ලා පැවිදි වෙලා තියෙනවා මේ ප්‍රසිද්ධ පන්සලක. ඒ සුද්ධ පැවිදි වෙනවා කිව්වහම ඒ කාලේ හැටියට ලොකු දෙයක්. මම පැවිදිලා බලනකොට මේ පන්සලේ යන්නේ දිගටම පිංකම් විතරයි. ඉතින් මෙයා හිතාගෙන තියෙනවා ඉතින් ඇමරිකාට වැඩිය පැත්තේ හොඳයි නමුත් මං ආවේ මේකට නෙමෙයි මට ඕන විවේකයේ පස්සේ ගිහිල්ලා එතන මම හිතන්නේ පැවිදිලා තියෙන්නේ මේ මහානායක හඳුරුගා. ඊට පස්සේ කියලා කේසන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මට උපරිම සලකනවා. මෙතේ මිනිස්සුන්ට පුදුම විදිහට උදස්ක උපස්ථාන කරනවා. මට ඕනේ මේක නෙවෙයි. මං ආවේ විවේක වෙන්නයි. ඒ නිසා මම මේ තරහට නෙවෙයි කියන්නේ මේ මේක මම බලාපොරොත්තු වෙච්ච නැතිකම මට ඕනේ විවේකේ කියලා. ඊට පස්සේ මහානාගාමරු තේරුම් ගන්න කියනවා එහෙමනම් අසවල් තැන බණ භාවනා කරන ස්වාමීන් ඉන්නවයි කියලා ඔය අචාචා ස්වාමීන් වහන්සේලාට යවලා තියෙනවා. ගියාට පස්සෙත් මෙයා දැක්කේ අචාචා ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේනමක් තමයි. ඉතින් කරන කියන වැඩ ඔක්කොගම කවුරුත් උපස්ථාන කරනවා. ඉතින් මෙයා කරගෙන කරගෙන බොහොම ගෞරවයෙන් කමටහන් ගන්න භාවනා කරගෙන ඉන්නකොට එක දවසක් දැක්කලු අචංචා ස්වාමීන් සිගරට් ආවයි සුරුට්ටුවක් බොනවා. චක්කේ කොහොමද රහතන් වහන්සේ සුරුට්ටු කොන්නේ කියලා විශාල චිත්ත පීඩාවක් ඇවිල්ලා තියෙනවා. තීන් කල්පනා කරවලු යව මෙච්චර දුර ඇවිල්ලා බැලුවට මේ සුරුට්ටු බීමක් වෙනවයි රහතන් වහන්සේකම හිතින්න බෑ. ඉතින් හරි චිත්තට පීඩයි. අනිත් දවසේ යනකොට අර විශාල වේවැල් පුටුව ගෙනල් පස්තකොත් ළඟ තියාන මිනිස්සු ටික ළඟ තියාන වැඩ ගන්නවලු. බණිනවලු සමහරලාට මිනිස්සු. "ඔහොම නේ මිනිස්සු මේක කරා මෙහෙම කරපන්" කිය කිය. ඒක දැක්කට පස්සේ ඉතනලු මං මං තෝරලා තියෙන වැරදි තැන වැරදුනා තමයි කියලා හිත හැදුවල මොන තාරෙන්වත් ඉන්න බැරිලු. මම දැන් කර පැවිදිත් වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඊට වල දැන් මං සිවුරුත් අරිනවා ඇමරිකාවට යනවා කියලා. දැන් මේක කොහොම හරි ආචාන් සාසස් කියන්නේ පායේ සංසදී. පද්‍යයන්වන්සේ පස්සේ අපොයින්ට්මන්ට් එක කරන විලාවක් කරන. ඊළ වන්දනා කරලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ මගේ හිත කලකිරුණා. ඒ නිසා මම ආපහු යන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ හොඳයි කියලා හිත කලකිරුණා නම් ඒක ප්‍රශ්නයක් නෑ. කරගන්න කියලා සංසිච්ච රෙඩිය ලොකුවට ගණන් අරන්නේ නෑ. ඉතින් මෙයාට කියන්න ඕන වෙලා තියෙනවා කලකිරුණ මොකක්වත් නිසාන්සේ ඔබ වහන්සේ නිසයි කිය. ඉතින් මේකට හිමීට කියලා කියලා කියලා තිනවා මම අනිත්‍යව බැලුවේ නෑ සංස ඔබ වහන්සේ කියන බලන්න හිටියේ. නමුත් ඔබ වහන්සේගේ චර්යාව අනුව මට හරි පීඩාවක් පහළ වුණා. ඒ මොකද මහත්යෝ කියලා. ඊට පස්සේ කිව්වලු මෙන්න මෙහෙමයි මෙහෙමයි මේ කරුණ දකින්නකොට මට ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙන බව මට තේරුණායි කියලා. මහත්ය බුදු වාසනාවක් නෙවෙලා තියෙන්නේ. මහත්ය නිකමට හරි මම රහතන් වහන්සේ නමක් කියලා හිතුවනම් මට වැද වැද වැත්තකටලා ඉන්නවා. දැන් ගිහිල්ලා රහතන් වහන්සේ නමක් වෙන්න බලන්න ඒවා. එච්චරේ වැඩ කරන්න තියෙන්නේ. කියනකොටම හිතනවලු මේ වගේ වචනයක් උත්තරයක් දෙන්න නම් රහතන් වහන්සේ නමක් නොවි බෑ කියලා. ඒ කිලින්ම ගිහිලා ගුරුවරයාට බයින වෙලාවේදී ආ ඒකමනි පැත්තරවලා දීලා තියෙනවා. ඔබ මට රහතන් වහන්සේ නමට සලකන්න ගියා නම් ඔබ කවදාත් ඔබේ භාවනාවක් කරන්නේ මයි ළඟ හිටපන් භාවනාව වෙයි කියලා හිතනවා. මම ඔබ ගොඩදායි කියලා හිතන මට බෑ. මම රහත් නැහැ කියලා හිතවා ඔබ රහත් වෙන්න බලපන් ඊට පස්සේ ඒ ජැක් කොන්ෆිල් කියනවා ඒ වාගේ Taman තුල රහතන් වහන්සේ දකින්න වෙනුවට බාහිරේ හොයන මිනිස්සුන්ට හොඳම පාඩම තමයි මට අචංචා දුන්නේ. ඒක කරන්න බෑ කියලා සාමාන්‍ය භාවනා කරපු කෙනෙකුට. ඕනම කෙනෙකුට හිත නරක වෙනවා. වැඩේ. නමුත් ඒ නිසා මට මේ ශාංශ පිළිබඳ පුදුම විශ්වාසයක් ඇති වුණා කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපේ අධ්‍යාපන ක්‍රමය අපට වීරයන්ට ගරු කරන්න උගන්වනවා. හැබැයි කවදාකවත් වීරයෙක් වෙන්න උගන්වන්නේ ඒ තරම්ම වීරයන්ට වඳින එක බය අඩු ගතියක්. මොකද එතකන් අපි කවදාකවත් වීරයෙක් වෙන්න නැහැ. අපි ලොකු පරතරයක් ඇති කරගෙන හඳුන අම්බෝ. යාවිල්ලා මෙච්චර මෙච්චර ගුණ සහිත මෙහෙම මෙහෙම කෙනෙක් මම කවුද? මම නිකන් ඇබිටිල්ලෙක් විතරයි. මම නිකන් නරපණුවෙක් විතරයි. මම නිකන් කෙලෙස් සහිත කෙනෙක් විතරයි කියලා. කවදාකවත් ඉදිරියට යන්නේ නැහැ. මේක තමයි මේ ප්‍රායෝගික ඉගැන්වීමක සහ මූලධර්ම ඉගැන්වීමේ වෙනස. ප්‍රායෝගික ඉගැන්වීම සම්පූර්ණ උගන්නන එකනාගේ தත්ත්වයට යනකම්ම ගෝලයාගේ එනකම් සාර්ථක නැහැ. සාස්ත්‍රී ගැන්නේ හැම වෙලාවෙම ගුරයි ගෝලයේ අතර වෙනසක් තියෙනවා. ගුරා හැමදාම ලොක්කා. ගුරා හැමදාම අනිතෝ දෙනවා. ගෝලයේ ඌව ලබනවා. මේකෙන් එන ඒ දීන භාවය, ඒ බයගෑගතිය දැක ගන්න අධ්‍යාපනයේට බෑ. සරුවච්චන්හන්සේගේ හිම එකක් නැහැ. සරුවච්චන්හන්සේගේ ප්‍රාර්ථනාව උනේ බුද්ධෝහම් බෝධිසාමි. මම බුදු වෙමි, අනුන් බුදු කරවන්නේ නෙමෙයි. බුද්ධ සම්බෝධිසාමි මුත්තෝහ මොචේ පරි මම මිදෙන්නේ මේ අනුමුදවන්නේ තින්නවන්තරේ සාමි මම සංසාරතකට ඊතර වන්නේ මේ අනු ඊතර කරවන්නේ මේ සංසාරෝගා මහබ්බය මේ සංසාරෝගේ තරම්ම භයානකයි නිසා කිසි කිසිම දෙයක් අතේ මිට මොලව ගන්න නෙවෙයි ප්‍රාර්ථනා කරන වෙලාව හිටන් කෙරෙන්නේ ඉන්නේ එවැනි ඉගැන්වීමක එවැනි ප්‍රායෝගික දෙයක රසය ඒකේ තියෙන නයි ඒකේ තියෙන ධර්මයේ තියෙන නයිසાર્කික ගතිය දකින්න රහත් වෙන්න ඕනේ. බුදු කෙනෙක්ගේ වටිනාකම තේරුම් ගන්න මේ කෙලෙස් හිතින් අපි කොච්චර වන්දනා කරත් ධර්මයේ දකින්නකම් බුදුන් දකින්න බෑ. ධර්මයේ දැකම දාසේ බුදුන් දකින්නවා. නමුත් ඒ ධර්මයේ දැකීම සිද්ධ වෙන්නේ ටික ටික ටික ටික. අන්නේ වෙන්න වෙන්න වෙන්න පුත්‍රජාන වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය නිකම් මේ මේ බයකටවත් ලෝකේ රවට්ටන්න කරන එක නෙවෙයි. Taman තුල බුදුන් පහළ වෙන්න පහළ වෙන්න තමයි බුදුන් තේරුම් ගන්න. නමුත් ආගම පෙන්වන්න හදන්නේ අපිට බුදුහාමතුරු 18 රියන්. කිට්ටු කරන්න බෑ. උඹට තියෙන සමම්පෙච්ච මල් ටිකක් ගිහිලා තියෙන එකයි අන්තුම් කුරු ටිකක් පත්තු කරලා එන එකයි බුද්ධ පූජාවක් තියෙන එක විතරයි. හිතන්නවත් එපා නිකමටවත් මේ බුදු වෙන්න පුළුවන් කියන මේක තමයි දේව ආගම් වල තියෙන ප්‍රධානම ඉගැන්වීම. කදාකත් මනසත් එක්ක ගන්න බෑ. ඉස්කෝලේ යන්න බුණනේ ක්‍රියේටර් විතරයි උඹලා ක්‍රීචර්ස්ලා. යන්න බෑ. බුදුරජාණන්සේ මේ පෙන්නපු මම මේ උඹලට උගන්වන්නේ වෙන මොකටවත් නෙවෙයි මේ බුදු වෙන්නයි කියන පණිවිඩේ පසුකාලින අපරාධේ අහම්බෙන් වගේ අපේ කූඩෙන් හැයිලා. දැන් අපි බුදු කෙනෙක් කෙනකම් බලන ඉන්නවා බුද්ධ පූජාව තියලා පින් කරගන්න. එතෙන් බුද්ධ පූජා කියලා අපි හිතුම් පැතුම් ඉෂ්ට කරගන්න. එතෙන් බුද්ධ පූජා කියලා නිවන් යන්නේ. ඒක නිසා බුරුමේ ස්වාමීන් වහන්සේලා බණ භාවනා උගන්වනකොට ඒ ශාන්සලා කියන්නේ ලංකාවේ නිවන නිකන් කංකුම් වාගේ කියලා. ලාභයට ගන්න පුළුවන් මේ මැරිච්ච ගමන් නිවන් සප ලැබේවා කියලා බෝඩයක් ගන්න. ලේසි නිවන් ලැබෙන්න මැරිච්ච ගමන් නිවන් යන්නේ. හැබැයි පණ තියෙනකන් දෙන්නේ නැහැ. මොකද මෙයා මොන පිස්සුවක් කියලා හිතන්නේ නැහැ දුන්නට පස්සේ. ඒ නිසා කවෝ කිසිම නම්බුවක් දෙන්නේ නැහැ. පණ තියෙනකන් මැරුණාට පස්සේ කියනවා ආ නිවන් සප ලැබේවා. ඉතින් ඔක්කොම සාදු කියනවා. හැබැයි එක එකක් භාවනා කරන්නෙත් නැහැ. එක එකක්ත් මේ තමන්ගේ ජීවන රටාව හදාගන්න හදන්නෙත් නැහැ. එක එකක්ත් බුද්ධ ජනස කියපු දේ කරන්න හදන්නේ නැහැ. ඔක්කොම සාදු කියලා නිවන් දකින්න හදනවා කියලා කුපාසයට ලක් කරනවා. ඒ නිසා මේ වම්මික සූත්‍රයේ පෙන්වන බ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ තෘෂ්ණාව ක්‍රමයෙන් අයින් කරනකොට මේ තෘෂ්ණාව අයින් කරපු ගාම අපිට රහතන් වහන්සේනම පේනවා. අපිට රහතන් වහන්සේ කියන්නේ කවුද කියලාත් පේනවා. ඔබත් රහත් වෙලා දෙන බව පේනවා. මේක ඉතින් අර එක එක ක්‍රමවලට යන්නේ සෝවාන් වෙනකොට යම් මට්ටමකට පේනවා. සකදාගාමි අනාගාමි හරියත් වෙනකොට මේ කටවිස්ත වෙනවා. නමුත් එතකොට මේ සම්පූර්ණ දර්ශනය ඇති වෙන්න නම් කඳ උඩටම යන්න ඕනේ. උඩට ගියාට පස්සේ පෙන්වන්න නැත්නම් ඉතින් Tamande යන්න ඕන තැන ගිහිල්ලානේ. නමුත් ඒක ආධුනිකයෙකුට තාම එතන ගියේ නැති කෙනෙකුට මම දෝත්සහය කරන සුළුයි. නමුත් එහෙම වෙන්නේ නැති වෙන්න සංදිස්ථානයක් මේ ප්‍රතිපදාවේ තියෙනවා. ඒ සම්දිස්ථානෙට කියන්නේ අපි මේ විපස්සනා ඥාන ගැන කතා කරනකොට සංඛාර උපේක්ඛා ඥානය කියලා. ඒ සංඛාර උපේක්ඛා ඥානයට යනකොට තාම සෝවන් වෙලා නැහැ. සංඛාර උපේක්ඛාට පස්සේ තමයි අනුලෝම ඥාන, ගෝත්‍ර භූ ඥාන, මග්ග ඥාන, පච්චවික ඥාන පහළ වෙන්නේ. නමුත් යෝගාවචරයට කලහක උපරිමේ තමයි ඒ සංඛාරුප්පික ඥානේ පහල කරගන්න එක. ඒක හරියට දියක්කට පහල වෙච්ච නිලුමක් හරි කුමුදක් හරි මල් මානෙල් මලක් හරි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් දිය මතු පිට දක්වාම වැවෙනවා. එයා දිය මතු පිටට ඇවිල්ලා බලාපොරොත්තු වෙන්න ඕනේ. ඊර පෑවුවොත් පිපෙනවා. පිපීම සිද්ධ වෙන්න Tamanne බෑ. Tamanne පුළුවන් වෙන්නේ දිය යට තියෙනකන් ඊර පෑවුවත් වෙන්නේ නෑ. දිය උඩට ඇවිල්ලා බලාන හිටියොත් ඊගාව ඉර පායන වෙලාවට පිපෙනවා. ඒ ඉර පෑයිල්ල නිකුමුදට අයිති වැඩක් නෙවෙයි. නිලුම් පොට්ටුට අයිති වැඩක් නෙවෙයි. නිලුම් පොට්ටුවේ වතුර කපාන උඩට ඉන්නවා. උඩට ආවට පස්සේ පිපෙනවා. අනේ වගේ තමයි මේ සංඛාරූපේක්ඛ ඥාණයට ආවට පස්සේ ඒ යෝගාවචරයෙන් කරන්න පුළුවන් උපරිමේ කෙල්ල ඉවරයි. ඊට පස්සේ ඉතුරු ටික සුද්ධ අහඹයක් තියෙනවා. ඒ වුණාට කවදාකවත් පශ්චාත්තාවයක් එන්නේ නැහැ. මොකද මම හේතු සම්පාදනය කරලා තියෙන්නේ. බලාපෙක්ෂාවකින් තොරව ගිය කෙනෙකුට සතුටක් ඇති වෙනවා. මගෙන් සාසයට වෙද තින දේ වෙලා තියෙනවා. මම කැප කරන්න ඕනේ කැප කරලා තියෙනවා. ඉක්මනට දිනන ඉක්මවල තියෙනවා. වැඩි යුතු හරිය වැඩිලා තියෙනවා. අවස්ථාව හිද්ද වෙනවනම් ධර්මානුකූල වෙනවනම් ඒ දේ වෙයි. එතකොටමත් මේ සංකාරූපික ඥාණයමත් මේ ලෝකේ තියෙන මේ ෆ්‍රස්ට්‍රේෂන් කියන එකට එහෙම නැත්නම් මේ අසහනය කියන එකට එහෙම නැත්නම් මේ මානසික ආතතියට සුද්ධ උත්තරේ. එතන ගියාට පස්සේ ඒ හිතට මොන්නම කරදරයක් දැම්මත් හිතෙන්නේ නැහැ. හරියට උල්පතක් පොළවේ මතුවෙන උල්පතට කොච්චර කුණු රොඩු දැම්මත් ඒ කුණු රොඩු කොහොම පිහගෙන උල්පත බුබුලු දාන්න වගේ ඒ කුණු දාන්න දාන්න තේරෙන පටන් ගන්නවා එන වතුර කුණු වලින් කෙලසෙන්නේ එන වතුරෙන් කුණු ඔක්කොම ඈත් කරගෙන ඈත් කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ සංඛාර උපේක්ඛා ඥාණය පෙන්වන්නේ රහත් හිතක් වගේ කියන. රහත් හිතට තමයි අපි අත ඒක අරමුණක් කරගෙන ඒක ඉස්සරහින් තියාන තමයි අපි යන්නේ. ආන්නේ ගමනේදී ඒක අත්දකින්න නැතුව නැත්නම් මේ රහතන් වහන්සේගේ හිතක් මෙන්න මේ වගේ වෙන්න ඇති කියන එක Taman ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව රහත් වෙන්නවක්ක සෝවන් වෙන්නවත් බෑ. ඒක සිද්ධ වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන්. ආන්නේ ක්‍රමය විස්තර කරන්න උත්සාහ කළ තියෙනවා සරුවචනාංශයේ විවිධ පැති වලින්. ඉතින් අපි මේ වෙනකොටත් උදව් කරගත්ත ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගත්තොත් මේ ලෝකේ තරුවචනන්සේ පහළ වෙන්නේ ඉස්සරත් හොඳටම දැනගෙන හිටියා මේ ඉඳුරන් අපට දෙන්නේ සත්‍ය නෙවෙයි කියලා. මේ ඉඳුරන් දෙන දේ පිළිගන්න අමාරුයි කියන එක. ඒක නිසා පේන දේ තියෙනවා, තියෙන දේ පේනවයි කියන එක අපි සම්මතයක් වශයෙන් ගත්තට ඔය පේන දේ එතන නැහැ. ඔය පේන වගේ තියෙන දේ එතන නෑ. තියෙන දේ නෙවෙයි පේන්නේ, පේන දේ නෙවෙයි තියෙන්නේ. ඉතින් මේක කිව්වොත් එහෙම ලොකු අභියෝගයක් වෙනවා ලෝකෙට. මොකද ලෝකෙ දුවන්නේම මේ තියෙන දේ අපට පේන්නේ මේ පේන දේ එතන තියෙනවායි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා ඒක 100%ක් පිළිගත්ත මතයක් විදිහට සම්බන්ධ කරලා අපි භෞතික විද්‍යාව ඉගෙන ගන්න. නමුත් සරුවචනාංශෙ පෙන්නනවා සරුවචනාංශ මේක තරකේ කඩනවා ඔබ හීනෙක ඉන්නකොට ඔබට අනිවාර්යයෙන්ම ඒක පේනවා. අන්න නැගිටතර පස්සේ බලනකොට ඒක නැහැ. ඔබ හීනේ ඉඳදී අඬනවා. ඔබ හීනේදී තරහ යනවා. ඔබ ඉඳදී රාගය පහල කරනවා. නැගිටලත් ටික බිඳිනවා. හොඳටම හීනේදී ඒක දකිනවා. නමුත් ඇස් දෙක අරනකොටම තේරෙනවා ඊතර නෑ තිබිලා නෑ. මේ මනෝ විකාරයක් කියලා. මේ නිසා සංඥාවට පුළුවන් හිත ගිය දන ආදර රජ මාලිගාව සෑදී. තමන්ට ඕනේ දේ නැවත නැවත කල්පනා කරොත් මැවිලා හිටිනවා. ඊට පස්සේ ප්‍රകൃතියට වඩා තමන් මවාගත්ත දේ සත්‍ය වශයෙන් පේනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා අනිත් ඔක්කොමත් එක්ක ගහපා දෙනවා. මේ මට කැක්කමක් තියෙනවා මට ඕනකමක් තියෙනවා මට පේන උඹලට කිසි කැක්කමක් නැහැ උඹලට ඕනකමක් නැහැ උඹලට පේන්නේත් නැහැ කියලා මිනිස්සුත් එක්ක ගහපා දෙනවා නමුත් මෙතන තියෙන්නේ මානසික මායාව. ඒ වගේම ਸਰවචනාංශය සඳහන් කරලා තියෙනවා දඩ තද බල ඉඩෝර එක කාන්තාර එක වාතේ කැකරෙනකොට මුවෙකුට පේන්නේ ඒක දිය කඩක් වගේ. එනිසා මුවා අත්‍යවශ්‍ය වතුර හොයාගෙන අර කාන්තාරේ දුවන්න පටන් අර ගන්නවා බිරිඟුව පිටිපස්සේ. ඉතින් වෙන්නේ මොකද? අර ඇඟේ තියෙන දාඩි ටිකක් දාලා මේ අවුවේ කාන්තාරේ මැද මැරලා වැටෙනවා. හැබැයි මුවාට කවදාකවත් තේරෙන්න හම්බ වෙන්නේ නැහැ, තේරුම් ගන්න වෙන්නේ නැහැ. කොච්චර දෙව්වත් මිරිගුවට අඟලකින්වත් ලං වෙන්න බෑ. Taman දුවන්න දුවන්න මිරිගුවක් දුවනවා. ඒක හරියට කිව්වොත් අපි මුහුදු වෙල්ලට ගිහලා සිටිජිය දැක්කට පස්සේ සිටිජිය අල්ලන්න ඕන කියලා ඔරුවක් කරන්න ගියොත් කොච්චර ගියත් සිටිජිය එන්නේ එන්නේ එන්නේ දුවනවා. අපි ගොඩ ඉන්නකොට නම් හිතෙන්නේ මට හොඳ මොටර් බෝට්ටුවක් තියෙනවා නම් මම අල්ලන්නම් කියලා. මොකද එතන ආසයි පොළොව පොළොව ගෑවෙන තැනනේ. නමුත් යන්න බලන්න කොච්චර ගියත් ළඟ ඒ නිසා අපි මේ හිතාගෙන ඉන්න පරමාර්ථ ලං වෙනවා වගේ වෙනුණාට කවදාකවත් ලං වෙන්නේ නැහැ. ඒවා නිකන් හුදු හීන විතරයි. ඒවා හුදු මිරිඟුවක් විතරයි. නමුත් එහෙම කියනකොට පිළිගන්න කැමති නැහැ. එතකොට ඒ පුද්ගලයාගේ ආත්මය නිෂේධ වීමක් වෙනවා. අපි පිස්සොද අපි මේ සැලසුමක් නැතුව ජීවත් වෙන જાතියක්ද? එහෙම නෙමෙයි අපි කරන්න හදන දේ ඔක්කොටම වැරදුනාට කරන්න පුළුවන් කියලා තමයි හැම කෙනාම හිතාන ඉන්නේ. නමුත් අවසාන මරණ මොහොතක හෝ පශ්චාත්තාප වෙච්ච වෙලාවක බොහෝම කනගාටුවෙන් පිළිගන්න වෙනවා. මේ ලෝකෙ එක එක්කත් බලාපොරොත්තු ඉෂ්ට කරගෙන මැරිලා නැහැ මානව ඉතිහාසෙ කවදාකවත්. සර්වඥයන්සේ සඳහන් කරලා තියෙනවා මම ওই ඉතිසලා මහා මන්ධාතු කියලා සක්විති රජ කෙනෙක් විතර තියෙනවා. මට ඒකට මේ ලෝකේ කොදු 700ක් තිබ්බා. දිවයින් 700ට අගනකර 700ක් තිබ්බා. ඒ 700 හැම අගනකරෙම මට රාජධානියේ මේ මාලිගාවක් තිබ්බා. කාමර 700 මාලිගා. වැවපොකුණු 700 700 තිබ්බා. අන්තපුර ස්ත්‍රීන් 700 700 හිටියා. ඇස්සත් ඇස්සේනාව අත්සේනාව පාබල සේන 700 700 හිටියා. බුද්ධත්පාද කාලයක් නෙවෙයි නමුත් මැරෙනකොට මට මතකයි ඇති වෙලා නෙමෙයි මැරුනේ. කද්දාකත් ඇති වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ හීනයක් පිටිපස්සේ දුවද්දී එහෙම පිළිසකට බණක් කියන්න හිතනවයි කියන එකත් අමාරුයි. මොකද ඒ බණට නතු වෙන එක අන්නර වේගේ තියෙන දේ පේනව නෙමෙයි පේන දේ තියෙනව නෙවෙයි කියන එක පිළිගැනීමකට ලක් වෙනවා. ඒක නිසා ඒ හොඳටම එවැනි දෙයක් අදහන තරුණ ජනතාවට බණක් අහනවා කියන එක වස විහිලැජ්ජාව. ඒ කට්ටියට ලොකු අභියෝගයක්. මේ මේ গুপ্ত ධර්ම කතා කරනවා, නාස්තික ධර්ම කතා කරනවා, උච්ඡේද ධර්ම කතා කරනවා කියන. නමුත් භාවනා කරන කෙනෙක් ඒ මේ ධර්මයට නතු වෙන තැනක් තියෙනවනේ ඉස්සල්ලාම මේ හැබෑ වෙනසට කැමැති වෙන තැනක්. අපි ඔක්කොට මේක සිද්ධ වුණේ අපි දෙන්නෙක් දන්නේ නැතුව. අපිට කොයි වෙලාවකරි මේ ධර්මයක් ඕනේ. මෙලෝ විතරක් නෙවෙයි පරලොවක් තියෙනවා. ඒක හොයන්න ඕනේ කියලා අන්නේ හැබෑ වෙනස නිවන් දකින්නට වැඩිය වටිනවා. අපි හැම කෙනාට මේක දැන් සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපිට කලාතුරකින් තමයි කල්පනා ඒක තමයි මූල බීජේ. ඒක කාටවත් දෙන්න බෑ. අපි උත්සාහ කරාට ඒක හරියන්නේ නැහැ. නමුත් පිට මොහරාගෙන එනකොට වේලාවකට ඒ චන්ද්‍රාගය හොයන වෙනුවට සංඛාර උපේක්ඛා පැත්තට මෙච්චර ගැඹුරක් ගන්න තුනට හැරෙන්න පටන් ගන්නවා. ඒ හැරුණාට පස්සේ ඉඳලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් යා කරගෙන යනකොට එක ක්‍රමයක් තමයි මේ ඉන්ද්‍රයන්ගේ තියෙන චපලකම වංචනික බව ඡාටු බව දැක ගන්න තියෙන ක්‍රමයට කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා ඉන්දිය සංවරය කියලා. ඉතින් මේ ඉන්දිය සංවරය සරුවචනසේ පහළ වෙන්න ඉස්සලා තිබ්බා. ඒ නිසා මේ සුළු පිටසක් ඊට අතෑරියා. ඊට අතෑරලා ඒගොල්ලෝ සම්පූර්ණ ඡාම් ජීවිත ගත කරමින් ලද දෙයින් සතුටු වෙලා අනුන්ගෙන් යැපිලා ජීවත් වුණා. ඒක එදත් තිබුණ ආජීවකයන් ශ්‍රමණයන් ਸਰවචන්ද පහළෙන් ඉස්සල්ලා. ඒ නිසා ਸਰවචන්දේ පහළ වුණාට පස්සේ ওই පාරසරිය බ්‍රාහ්මණයාගේ පුතෙක් ගෝලෙක් ਸਰවචන්දේ දකින්න ඇවිල්ලා වන්දනා කරාට පස්සේ අහනවා ඔබතුමන්ලගේ ශාසනය ඔබතුමන්ලගේ නායකයත් මේ ඉන්දිය භාවනාව උගන්වනවා කියලා. ඊට පස්සේ අපේ නායකත්ව උගන්වනවා අපි ඒක බොහොම ගරු කරනවා. අපේ ශාසනයේත් තියෙනවා. ඒ කියන්නේ හොඳ සීලයක්, හොඳ හික්මීමක් උගන්ලා තියෙනවා. ඊට පස්සේ සර්වඥාණන් කියන මාත්‍යමිතී මේ ඉන්දිය භාවනාව පිළිබඳව ඔබතුමන්ලගේ ගුරුවරයා උගන්වන හැටි. ඉතින් ඒක කියනවා මේ මට අපේ ගුරුවරයා කියලා තියෙන්නේ රූප බැලීමෙන් වලකින්ද, සද්ද ඇහිීමෙන් වලකින්ද, ගන්ධ රස බැලීමෙන් වලකින්ද, හිතර කල්පනා ගැනීමෙන් වලකින්ද ඒක තමයි ඉන්ද්‍රිය භාවනාච අපි පුළුවන්තරම් උත්සාහ කරනවා මේ රූප නොබලන තැනකට වෙලා ඇස් දෙක වහගෙන ඉන්න සද්ද නැහෙන තැනකට වෙලා කන් දෙකෙන් බේරෙන්න ගන්ධ රස පහසෙන් වෙන් වෙන්න හිත ගන්න නැතුව ඉන්න ඉතින් ඒක තමයි මගේ තපස ඒක තමයි මගේ භාවනාව කියලා එතකොට සරුවචනාංශය ඉත ළඟේ ආනන්දහම දුරන කතා කරලා කියනවා ආනන්ද එහෙමනම් මේ උපතින්ම අන්දයෝ ඉතින් රහත් වෙලා තියෙන්න ඕනේ උපතින්ම බීරෝ රහත් වෙලා තියෙන්න ඕනේ ඒ වගේම කොර වෙච්ච මිනිස්සු අසභාකාරෝ රහත් වෙන්න ඕන. මොකද ඒගොල්ලන්ට සංඥා ඉන්නේ නැහනේ. කියනකොට ඒ බමුණ ඒ ආජීවකයා බාර ගන්න. ඊට පස්සේ සර්වචන්ස කියනවා ආනන්දේ මේ වගේ අනාර්ය ඉන්ද්‍රිය භාවනාවක් තියේදී කදාහචි කරහචි ලෝකේ uppajjati තථාගතෝ කලාතුරකින් සර තථාගතයන් වහන්සේනමක් උපදිනවා. උන්වහන්සේ දේශනා කරන ඉන්ද්‍රිය භාවනාවක් කියනකොටම ආනන්ද සාමණේර ඉදිරියට ගිහිලා සිවුර සකස් කරලා වැඳලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් තථාගතයන් වහන්සේගේ ඉන්ද්‍රිය භාවන අපට කියලා දෙන්නේ. එතකොට සර්වචනාංශේ සඳහන් කරලා තියෙනවා අශ්‍ර මේ අශ්‍රුතවත් පුතඥයා ආර්යයන් වහන්සේලා දැකම නැති කෙනා ආරි ධර්මයේ අහපු නැති කෙනා ආරි ධර්මයේ හැසිරීමක් නැති කෙනා සත්පුරුෂයන් දැකම නැති කෙනා සත්පුරුෂ ධර්මයේ අහපු නැති කෙනා සත්පුරුෂ ධර්මයේ හැසිරීච්ච නැති කෙනා ඉන්ද්‍රිය භාවනා පෙන්වන්නේ දැනක කරන්නේ නෝන්ජල්කමකට තමන්ට මේ හම්බෙච්ච ලස්සන මනුස්ස ජීවිතේ මෙච්චර ලස්සනට ඇස්තියෙදි මෙච්චර ලස්සනට රූපතියෙදි අයින බලයිනේ. ඒක මේ නිකන් හිර කඳවුරක හිර රඳවියන් වගේ කරගන්න එකක්. ඉතින් ඒ නිසා ඒ ඇත්ත දකින්නේ මේ සත්පුරුෂ ධර්මය, ආර්ය ධර්මය තම නෝන්ජල්කමක්, බය අඩු ගතියක් නැත්නම් රස රසකාමීත්‍ය රසලෝලත්වයේ දන්න තිකම. එතන පේන්නේ තින්ජ භාවනා කරන අය මේ ලෝකේ පාවචින ක්‍රමයට කරන අභියෝගයක් කියලා. නිසා එහෙම කෙනෙක් මේකට එන්නේ නැහැ. නමුත් සුතවත් ආර්ය සුතවත් කල්යාණ පෘ탁ජනයා බුදුබණ අහපු කෙනා සත්පුරුෂ ධර්මය අහපු කෙනා ආර්ය ධර්මය අහපු කෙනා උත්සාහයක් කරනවා. ඒ උත්සාහ කරනකොට සරුවච්චන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ රූපයක් දකිනවා. එයා රූපයක් දකිනකොටම අනිවාර්යයෙන් මේකට මනාපමනාප පහළ වෙනවා. ඉතින් එතකොට මේ මනාපය පහළ වෙච්ච මනාපය සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. ඒක ඒ වෙලාවෙම සකස් වෙලා පහළ වෙන එකක් කලින් තිබුණ එකක් නෙවෙයි. ඒක හොඳට තේරෙනවා මම මේ රූපේ බලන්නේ මන අපෙන් දමන අපෙන්ද කියලා. පටිච්ච සමුප්පන්න හේතුඵල ධර්මයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නම් උත්සාහ කරනවා මගේ හිත දැන් මේ උදාසීන තැනක ඉඳලා ඔන්නම නාපෙට පැන. ඔන්නම නාපෙට පැන්නයි කියලා. ඉතින් යාට වෙන කරන්න දෙයක් නැහැ මේ හිත ඊට පස්සේ ඒ අල්ලගත්ත පාර දිගේ දිගටම යන නිසා යාගේ ඉඳි බහනා වෙන්නේ අනේ මගේ හිත ඒතං සන්තං ඒතං පණිදා යද්දං උපේක්ඛා මේ මනාපේ අමනාපේ පහළ වෙන්නේ ඉස්සල තිබුණු උපේක්ඛාවට යන්න තියෙනවා නම් අනේ මට ඔච්චරයි බේරිල්ල මේ පහළ වෙච්ච මනාප අමනාප දෙක මා සංවර කරනවා මම කෙලසනවා මට හිත පීඩා ඇති කරලා දෙනවා ලස්සන රූපයක් නම් නැවත ලබා ගැනීමේ මානසික ආතතියක් එනවා. අමනාප රූපයක් නම් මේක නැති කිරීමේ වෙහෙසක් එනවා. ඒ නිසා චිත්ත පීඩාවක් ඇති කරන නිසා ඒ විහෙසනයක් ඇති වෙනවා. උපහඤ්ඤනයක් ඇති වෙනවා. අනේ ඊට වැඩි හොඳ උපේක්ෂාව කියලා එයා පුළුවන් තරම් බලනවා. ඒ මනාපමනා පහළ වෙන්න ඉස්සල චිත්ත වීතියත් මනාපමනා පහළ වුණාට පස්සේ තියෙන සංකතෝලාරික පටිච්චසම්පන්න ගතිය. ඉතින් මේ ගොඩාක් දිනු කරන්න ඕනේ. එතකොට මේ පුද්ගලයා රූප නොබල ඉන්නක නෙමෙයි කරන්නේ. රූපවල නෑ කෙලෙස් මේ රූපයක් දකිනකොටම පහළ වෙන මනාපමනාප දෙක. ඒකේ තියෙන ඕලාරික ගතිය අර තේරෙන පටන් ගන්නවා මේ පැත්තෙන් බලනකොට. ඒ වෙනවා ඒත් එක්කම තවත් එකක් සිද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් තමයි බලන රූපේ නිසා පහළ වෙන මනාපමනාප දෙක දෙන හැඟීමෙන් බැලුවොත් රූපේ විචිත්‍රත්වේ නැති වෙනවා. මේක භයානක දෙයක් රසකාමියට. මේක භයානක දෙයක් సౌందර්යවාදයට. එයාට ඕන කරන්නේ රූපයක් දැක්කට පස්සේ කටත් ඇරලා බලන්නයි. රූපෙන් විතරක් නෙවෙයි කටත් ඇරලා බලන්නයි. ඉතින් ඒක නිසා సౌందර්යවාදය රූපේ දිහා බලන්නේ මත් වෙලා. පැබ්ලෝ පිකාසෝ ලස්සන චිත්‍රයක් ඇන්දේ අට්ටාලයක් උඩ ඉඳගෙන ඒකල බැඳ රූපේ ලස්සනට රූපේ හැඩ බලන පස්සෙන් පස්සට එනකොට තින්ත තින්නේ කල්ලාගෙන ගෝලයා දැක්කම ආපොඩ්ඩෙන් ගුරුනාච වැටෙනවා අට්ටාලෙන් පල්ලට කියලා. ඒ තරම්ම රූපේ මත්තලා ඉන්නේ යා කරන දෙයක් නෑ රූපෙට ගහුවා තින්ත වාදිනේ. ගහනකොට මම කේන්ති ගිහිල්ලා ගෝලයට බයිනකොට කිව්වා සර්ත වඩියක් පසර තිබ්බනම් මේ විශාල අට්ටාලයක් උඩ හිටියේ රූප රසාස්වාදේ නෙමෙයි වැටුණා තල්ල කඩා ගන්නවා. මම ඒකයි රූපෙට ගැහුවේ එච්චරයි එතන තමයි ඔබ වහන්සේගේ හිත ඔබතුමාගේ හිත තිබුණේ කියලා. ඒ වාගේ තමයි කවුරු හරි මේ රසාස්වාදේ බල බලා ඉන්නකොට චිත්‍රයට ගැහුවොත් මරන්න හිතෙනවා. බනින්න හිතෙනවා. එචා සරුවචනාසිකේ ධර්මයේ තේරිච්ච දවසේ ඒ මනසට තේම හිතෙනවා. අනේ මෙච්චර කල් ජීවිතේ අපි හැමතේකම රස බල බල හිටියා. දැන් මීට පස්සේ දැන් හිත ඉట్లా කියලා බලන්නකො කතර කියලා මොකද වෙන්නේ කියලා. ඔය ප්‍රේමේ ඊට පස්සේ හම්බ වෙන්නේ ඔය ඔය මෙතෙක් කල රස බලහන කියලා වක් කරගෙන බලපු දේවල් දිහා බලනකොට අඩේ මේක මේ මිරිඟුවක්ද දන්නේ නැහැ. මේක හීනයක්ද දන්නේ නැහැ. ඇත්තටම තියෙන එකක්ද දන්නේ නැහැ කියලා සැකේ කොහොමඩක්වත් වළක්වන්න බෑ. ඒ නිසා ඒ වස්තු වල තිබිච්ච අර රමණීය ගතිය, චිත්තාකර්ෂණ ගතිය, කර්ණ රසායන ගතිය කන හූරන්නා වගේ තේරෙන පටන් ගන්නවා. රූප වල තියෙන ලස්සන සාපයක් වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් gedara මිනිස්සුන්ට තේරෙනවා මෙයාට වයර් මාරු වෙලා තියෙන්නේ කියලා. ඒක හොඳට තේින්නේ භාවනා නොකරන එකනට. තේරෙනවා ඉස්සර නම් කටත් අරන බලන්න හිටියන මොකද දැන් බැලුවට මොකද ඉච්චර ආකර්ෂණයක් නැහැ. ඒක යෝගාවචරයට තියෙන ටිකක් කල්යනවා. තීරණ තේරුම් ගන්න එක ඝර්ෂණයක් විදියට, පීඩාවක් විදියට ඒ දේවල් වල එච්චර මනබන්ධනීය ගතියක් නැහැ. දැන් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා දවසක යාසෝවාන වුණොත් මේ ක්‍රමේ හරි ගිහිල්ලා සෝවාන් වුණොත් එයාට අර තාමත් රූප පේනවා. තාමත් මනාපමනාප පහළ වෙනවා. එතකොට චක්කුණා රූපන් දිස්සා උපජ්ජති වනාපං උපජ්ජති අමනාපං ටෙලිවිෂන් එක දිහා අපි ලස්සන සිව්පියක් දිහා බලائیں. බලන හොඳට පේනවා අපි දන්නම ගායකයෙක් ගායිකාවක් ලස්සන පසුබිම කියන ලස්සන සින්දුවක් කියන ඔක්කොම පසුබිම සකස් වෙලා. එතකොටම කොහෙන්දෝ සතියක් එනවා. දැන් ඔන්න රූපේට මන අපේ පහළුණා කියලා. එතකොටම යාට අර රූප රසාස්වාදේ වෙනුවට අර ඕලාරිකං සංකතම් පටිච්ච සමුප්පන්නං ඒතසන්තංගේ සම්පනිසං යද්දං උපේක්ඛා නෙවෙයි අර ඇති වෙච්ච මනාපේ දිහාවට ඇති වෙච්ච අමනාපේ දිහාවට අට්ඨියති හරායති ජගුච්ඡති ඒක දුකක් බව තේරෙනවා මේ පටන් ගත්තේ කෙලස් ප්‍රවාහයක මුල බව තේරෙනවා හරායති අනේ මට මේක හලන්න නැත්තම් කියලා හිතනවා ජිගුච්ඡති මේක නොවුනනම් හොඳයි කියලා ජුගුප්සාවක් පහළ වෙනවා මේ රූපේ නම් තියෙනවා මේ රූපේ વિશે පහළ වෙච්ච මේ මනාපමනාප දෙක මේ නිසා මෙයාගේ චිත්ත වීතිය මනාප චිත්ත වීති වැඩි කල් දුවන්නේ ඇට්ටි හැලෙන්න පටන් ගන්නවා. බොඳ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මහාන්ත ආරම්මන වීති කියලා කියවෙනවා ඔය අභිධර්ම උගන්වනකොට ඒ චිත්ත වීති දුවන උගාවක් දුර. මෙයාගේ පරිත්‍තරාරම්මන වෙනවා ඒක. රසස්වාද යනවා 1යි 2යි 3ක් යනකොට තේරෙන පටන් අර ගන්නවා මේකට පොහොර දානවයි කියලා. කියන්නේ ඒකාන්තයෙන්ම චන්තරාගයට පොහොර දැමිලා අර මෙච්චර ලස්සනට හදාගත්ත හොදාගත්ත රෙද්ද මඩේ දෙමිල්ලක් කරනවා. මේ තැම්පත් වෙච්ච වතුරේක කලවම් කරගත්තා වෙනවා. මේකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. අනිතික ඔබ ඊට ඉස්සෙල්ලා මේක දැකලා තිනවා. මේක පටිච්චසමුප්පන්න දෙයක්. එතන එතන පහළ වෙන දෙයක්. මෙතනම තීන්දුවක් ගත්තේ නැත්නම් ඔබ දිගට යනවයි කියලා ඒ පුද්ගලයාට ඊට පස්සේ සබ්බ සංඛාරේසු අනිච්ඡා සංඥා කියලා සියලු සංස්කාර ධර්මයන් විශ්ේ ඉච්ඡාව නැතිකම අනිච්ඡා සංඥා කියලා සඳහන් කරලා තියෙනවා. ආවාසනාව කියලා කියන්නේ ඉරිමානන්ද සූත්‍රයේ මේක කියන්නේ සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියලා. ඒකේ ඉන්නෝනේ අනිච්ඡා සංඥා කියලා. අනිච්ච කියලා කියන්නේ නිට්ටය නෑ කියන එක. අනිච්ඡා කියලා කියන්නේ ඉච්ඡාවක් නෑ කියන එකයි. ඉච්ඡාව කියන්නේ කැමැත්තක් නෑ කියන එකයි. එහෙනම් මේක ලැජ්ජිත වෙනවා. පිළිකුලටපත් කර ගන්නවා. හරලා දාන්න හදනවා. ඒකට කියනවා න ඉච්ඡති කියලා. ඉතින් මේක බුදුම සංසලා පෙන්වලා දීලා තිනවා අටුවාවත් පිළි අරන් තියෙන්නේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා. ඒතර පටන් ගන්නෙත් අනිච්ච සංඥාවෙන් ආයතර සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලාත් එකක් කියවෙනවා. හැබැයි ඒකේ විස්තර හොයනකොට පේනවා සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියනක සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති ජිගුච්ඡති කියලා ඔන්න ආයසරයක් අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පෙන්වන පද ටික පෙන්වනවා. දුකටපත් වෙයි අත්හැර තමයි ලැජ්ජිත වෙයි කියලා. ඒක නිසා මේ කාලයක් එක මේ සූත්‍ර සාකච්ඡා කරනකොට මහා ප්‍රාණ ඡායන වෙනුවට සාමාන්‍ය ඡායන රිංගලා අනිච්චා වෙනුවට අනිච්ච වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක හරියට මේක මේ භාවනාවට අදාළ එකක් නෙවෙයි. මේක මේ වචන කාලයක් තිස්සේ අනොඩ වැරදිච්ච එකක් මතක් කර දීමක් මම මේ කරේ. ඒක නිසා යෝගාවචරයට අර ඉස්සර වාගේ යමක එක දිගට රස බලාගෙන යන්නේ හැබැයි රස බැලීමක් තියෙනවා. පස බැලීම ඒක අර විදියටම පහළ වෙනවා. පහළ වෙලා නොබෝ කල්යන් ඉස්සලා අපේ කවියට කියනවා ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. නමුත් ගහේ කුරුම්බා කුරුම්බා වෙන්න ඉස්සලා උගාවක් ඇට්ටි හැලෙනවානේ. ඇට්ටි හැලනවා කියලා જાචක් වෙනවා ගහක පොල් මලක් පළගත්තාම ඒකේ ඇට්ටි තියෙනවා 100ක් විතර. නමුත් කුරුම්බ බවට හෝ පොල් බවට පත් වෙන එකෙන් වැඩි වුණොත් 10යි. අර හැටි හැලෙන්න පටන් ගන්නවා ඒවා එතන එතන ලොප් වෙන්න පටන් ගන්නවා එතන එතන වඳ බහිනවා ඉතින් මෙන්න මේ වඳ බැහිීමේ කටයුතු රසාස්වාදයේ තුල ඒකට ඇති ලැජ්ජාව ඒකට ඇති පිළිකුල ඒක දුකක් බව තේරෙන ගතිය තමයි ඉන්දිය සංවරයේ තාම සුන්දර තැන. මේ කියන කෙනාට ඇති වෙන ගුණයට කියනවා බය ලැජ්ජ දෙක කියනවා. ඉබේම භාවනා කරමින් ඉන්න වෙලාවෙ නෙවෙයි අර බලනකොට කටත් අරගෙන බලනවා. ඒක කරන දෙයක් නෑ. ගැම්මට යනවම තේරෙනවා දැන් මම ඔන්න සාමාන්‍ය රස වින්දන කෙනෙක් වගේ සංගීත රස විඳිනවා, රූප රස විඳිනවා. ඒත් එක්කම ඇතුලෙන් යෝජනාවක් වෙනවා චි. බොවගේ කෙනෙකුට ඒක ගැලපෙන්නේ නෑ. ඒක හරියට කියනවා නම් ආනපාන සති භාවනා කරගෙන ඉනකොට හිත ඔන්න රෝන්ද යනවා. හිතවිල්ලක් දිගේ දුවනවා. ශබ්දයක් දිගේ දුවනවා. වේදනාවක් දිගේ දුවනවා. දුවනකොටම ඇතුලෙන් මොකද්දෝ එකක් කියනවා. දැන් මොකද්ද වෙලා තියෙනවා දැන් ආනපනේ නෙවෙයි ඉන්නේ කියලා ඒක වතු වෙච්ච ගමන් ඒක ඇති වෙච්ච ගමන් හිත ආයෙ නැවතත් ආනපනට එනවා එතකොට මේ අප්‍රමාදයේ පුරුදු කරපු එකනා බලාපොරොත්තු නැති විදිහට ප්‍රමාදයට වැටෙනවා බඳල ඔන්න හිතනවා ඔන්න ශද්ධහන ඔන්න ගඳ බලනවා ඔන්න රස බලනවා බලබලා ඉන්නකොට දිගටම ගඳේ රසේ යනවනම් එයා ප්‍රමාද පුහුණු කිරීම සාර්ථකමදී නමුත් යම් දුරකට ගියාට පස්සේ යම් කිසි කෙනෙකුට කල්පනා වෙනවා නම් දැන් නම් මේක මම මේ සිල් අරගෙන මේ භාවනා මධ්‍යස්ථානට ආවේ කල්පනා කරගෙන ඉන්න නෙවෙයි අත්දහන්න නෙවෙයි නමුත් මගේ හිත දැන් තියෙන පාරෙන් පිටපැනලා කියලා ආපහු පාරට ගන්න එක පාරට එන එක සිද්ධ වීමේ සංසිද්ධිය දකින්න කෙනා ඔන්න අට්ටියති හරායති jigucchiti කියන එක යන්තම් තේරුම් ගත්ත කෙනා ඒකෙදී සඳහන් කරලා තියෙන්නේ අපි භාවනා කර කර ඉන්නවා ආනාපානෙ ඉන්නකන් සිත සන්තෝෂයි. ඔන්න සද්දයක් ඇවිල්ලා හිත කැඩුණා. කමවන්න ක්‍රෝධයක් හටගත්තා. හත ගන්නකොට මෙයා මේ ඒ ඇතිවෙච්ච සද්දයට වෛර කර කර යන්න පටන් අරගත්තොත් ක්‍රෝධය Taman ඉන්න තැනින් නැගිටලා සලුවක සාදාලා නැගිටලා යනකම් හොයන්න හම්බ වෙන්නේ. නමුත් Tamanට තේරුම් අරගත්තොත් දැන් මේ ක්‍රෝධය සද්ද තිබිච්ච ගන්නේ මගේ හිතින් පහළ වෙච්ච එකක්. ඒක නිසා මට කරන්න තියෙන්නේ දැන් ආනාපාන දිහා බලන විනුවට ක්‍රෝධේ මූල කර්මස්ථානය කරගන්න ක්‍රෝධේ දිහා බලන්න. මේක ඕලාරිකයි මේක පටිච්ච සමුප්පන්නයි මේක සංකතයක්. අන්නේ බලාන ඉන්නකොට ඉන්නකොට යාට දවසක සිද්ධ වුණොත් සිද්ධ වෙනවා. සද්දයක් එනවා ක්‍රෝධේ නගිනවා ක්‍රෝධේ නගිනකොටම තේරුම් ගන්නවා මේක දිගේ යන්න දෙයි කියොත් දිග දිගට අමාරු වෙන්න මට ඒක ආපව ක්‍රෝධය දකින්න පුළුවන් නැත්නම් ආනපන දකින්න පුළුවන් කියලා හිතම මේ වීමකින් තොරව අසංස්කාරිකව නැවත ආපව හිතපු දණ්ඩයිල වැඩ පටන් ගන්නවා නම් ඒක බරපතල පුහුණුවක් අනේ පුහුණුවට දරුවචන්ස කියන්නේ සච්චේ උප්පද්දති කෝපං ක්‍රෝධං කෝධං රතං භන්තං වධාරේ. තමන්ගේ හිතට ක්‍රෝධයක් අපදුනාට පස්සේ දක්ෂ රතාචාර්යවරයෙක් භ්‍රාන්ත වෙච්ච රතයක් හෙලකට පල්ලට පෙරලෙන්න දෙන්නේ නැතුව කොහොම හරි කරලා පාරේ නතර කරගන්නේ කොහොමද? ඒ සඳහා යාව දන්න උත්සාහ කරනවා. වේගෙන් ගිය රථයක් දැන් නතර කරලා අමතර පාරකට යන්න හදනවා හෙලකට වැටෙන්න හදනවා දක්ෂ රථාචාර්යපලා කොහොම හරි කරලා පෙරලෙන්න දෙන්නේ නැතුව භ්‍රාන්ත වෙච්ච රථයක් ධාරණය කරන්නසේ අන්නතර ක්‍රෝධයට ඉස්මතු වෙන්න දෙන්නේ නැතුව තමන් ක්‍රෝධයක ඉන්න බව දැනගෙන එහෙම නැත්නම් ආපව සතියෙන් මුල් කර්මත්තාන්ට ඇවිල්ලා කටයුතු කරන්න පටන් අරගත්තොත් බුදුහාම කියනවා තං රූමි සාරති ඌට රතාචාරය කියලා කියන්න පුළුවන්. එතන කුරෝදයක් ආපු ගාම භාවනා කඩාගෙන හෙලපල්ලේ පෙරළුනොත් ඌ නිකම් රමය. තෝල්ලනු අල්ලන්නෙක් විතරයි. හැබැයි දක්ෂ රතාචාර්යවරයෙක් නෙවෙයි. සුක්කාන කරකවන දැනගත්තට ඩ්‍රයිවිං දන්නේ ඒක නිසා සමහරුන්ට මේක ඉබේ සිද්ධ වෙනවා. ක්‍රෝධයක් එනකොටම ආශාවක් එනකොටම පාරෙන් පිටපයින්නකොටම තේරෙන්න පටන් ගන්නවා චි මං වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. ඒක හිතලා නෙමෙයි කරන්නේ ඉබේ සිද්ධ වෙනවනම් ඒක ඉන්දිය භාවනාවේ හොඳ මධ්‍යස්ථානයක්. එයා ඊට පස්සේ යාගේ සතිය සති බලයක් පාටපත් වෙලා ඒ බුද්ධිලාට පරියන්ක විතරන්නේ එදිනදා වැඩ කරනකොට උනත් ආ මේ මනසත් එක්ක කතාන බන මනාපේ පාලන. මේ මනසත් එක්ක කතාන බන අමනාපේ පාලන. මේ සත්‍ය අයනකොට මනාපේ පාලන. මේ සත්‍ය අයනකොට අමනාපේ පාලනවා කියලා බොහෝම ලස්සනට හිත විසින්ම කාරණා පෙන්නනවා අමනාපේ පාලනවා කියලා ක්‍රෝධයක්වත් මනාපේ පාලනවා කියලා රාගයක්වත් පහළ වෙන්නේ ඉස්සරලා දැන් මේ අකුසලයේ කර දොර ඇරුණා. ඒක තියෙන්නේ බලන රූපය සාධ්‍යවත් නෙවෙයි. Tamange හිතේ. එසා ඒක එළිුණේ නැතුව මේක හික්මවන්න බෑ. ඒක හික්මවි එළිවීම මේ වගේ හොඳ හයිය හත්ති තියෙන ලාක සතිය තියෙන වෙලාවක වෙච්ච එක හොඳයි. මේක පුරුදු කරන්න බෑ මරණ වංචකයට ගිහිල්ලා. ඒක නිසා මේක එළියට ඇවිල්ලා වැඩි කල් මෝරන්න ඉස්සලා මේක දැනගන්න පුළුවන් තරමට එනකොට ඒකට කියනවා සේක පුද්ගලගේ ඉන්ද්‍රිය භාවනා කියලා. නමුත් ඒ ටික කියන්න නෙවෙයි මම මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඉදිරියට ගත්තේ. අසේක පුද්ගලගේ ඉන්ද්‍රිය භාවනා ගැන බුදුහාමරෝ ඊට පස්සේ කතා කරනවා. රහතුනට පස්සේ කොහොමද ඉන්ද්‍රිය භාවනා? ඒක මේ සංකාරූපේක්කාවට කියන එකට බොහෝම කිට්ටුයි. ඒ කෙනාට චක්කුණා රූපන් දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං. දැන් මේ රහත් වෙච්ච කෙනෙක් ගැන කියන්නේ. ඇහැට රූපයක් දකින්න මනාපමනාප පහළ වෙනවා. එයා ළඟ තියෙන විකූර්ණය 이르දි බලය කොච්චරද කියනවනම් එයාට පටික්කුල ඇති කරන පිළිකුල ඇති කරන අමනාප දේ තුල අපටික්කුල සංඥාව ඕනනම් ගන්න පුළුවන්. එතන ඇතිලා තියෙන ද්වේෂ ධනක එකක්. නදකින් කියන ඇඟීමක්. පිළිකුලක්. නමුත් ඒ තියෙන ආශ්චර්ය විකූර්වණය ඒ මැජික් එක තමයි ඒ පටික්කුල සංඥාව ආවට දැන් හිතනවා නේ මේ පටික්කුල සංඥාව තියෙන නිසා මේකට රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේක හොඳ භාවනා ආරමුණක්. ඒ නිසා මේක අපටික්කුල සංඥාවක් විදිහට වැඩ ගන්න පුළුවන්. මම අර මතක් කරපු විදිහට නාගසමාල ස්වාමීන් වහන්සේ වීදී ඇවිදින වීදී නට නටා ඉන්න නාටිකාංගනාවක් දැකලා මනාප සංඥාවක් තමයි ලෝකයට එන්නේ. අන්තිේ ශාංශ කියලා කියන දන්න නිසා මේ විශාල පිරිසක් අමාරු වැටෙන ගැන කල්පනා කළා අම්මෝ මර උගලක් පහර මැදට ඔලා දෙනවා කී දහහක් වැටෙනවද කියලා ඒ ස්වාමීන් වහන්සේ සුබ සංඥාව ගත්තේ නැහැ. නොගැනීමේ රහත් වීමයකට සිද්ධ වුණා. ඒ වගේ තමයි පිළිකුලක් සහිත දෙයක් දැක්කට ඒ පිළිකුලේ පිළිකුල් ගතිය අඩු වෙනවා. නැත්තම් පිළිකුල් නැති විදිහට දකින්න පුළුවන්. මේකට මේ සයිකියාට්‍රිස්ලා නැත්තම් මානසික විද්‍යාව ගැන කතා කරන එක නම් කියන්නේ තමන්ගේ දරුවගේ අසුචි දකින්නකොට ඒ ඇති දයාවර ප්‍රේමය නිසා මවකට පිළිකුලක් පහළ වෙන්නේ නැහැ. තමන්ගේ දරුවගේ මෝත්‍රා දකින්නකොට වමනේ දකින්නකොට මවකට කවදාකවත් වෙන කෙනෙකුගේ අසුචියක් දැක්කා වගේ අපිරියාවක් පහළ වෙන්නේ නැහැ. මොකද මේ තරම් මේක පළල් මනසක්. ඒ තරම්ම මාතා යතානියම් පුත්තා. ඒ නිසා මේ මනස පළල් වෙන්න පළල් වෙන්න වෙනද තියෙන වෙනද වැටහෙන පිළිකුල එන්නේ නැහැ. ඔයලා බලන්න බැල්ලියක් පැටව දැම්මට පස්සේ පැටව දාන ඔක්කොම අසුචි ටික කනවා. මුත්‍රා ටික සේරම බොනවා. බැල්ලි කවදාහකත් ගොම පෙරවක පැටව පැටව එළියට දඟලන්න පටන් ගත්තට පස්සේ අසුචි මුත්‍රා තියන්නේ එක්කම රීසයිකල් කරනවා. ඒ වගේ මාවකට පුළුවන් තමන්ගේ දරුවා පිළිබඳව අසුචි නැති කරන්න. අසුචි අසුචි ගතිය නැති කරන්න. ඒක රහතන් වහන්සේ ළඟ තියෙන පළල් මනස කොච්චරද කියනවනම් ඒ අර මහා පළල් හිතකට නැත්නම් තමන්ගේ අම්මට අපච්චිට උපස්ථාන කරන වෙලාවේදී ඒක අසුචි කියලා හෝ ඒක මූත්‍රා කියලා හෝ ලේ සරව කියලා මා කෙල මොනම දෙයක්වත් එන්නේ ඒක නිකන් මේ සලකන්නේ 13 කොටසකට වගේ. ਸਰවචනන්ත හොඳටම ලෙඩ වෙච්ච වෙලාවක ළඟ ළඟ තිබුණ padikකම ඒකට ਸਰවචනන්ත ලෙඩ නිසා කැහැලා දාපුවා තියෙන ඇති. මූත්‍රාත්ය උනක් දන්නේ සක්‍ර දෙවෙන්ද ඇවිල්ලා කාටවත් පේන්නේ නැති විදිහට උඩින් ඔළුවේ තියාගෙන ඇරගෙන ගිහලා සුද්ධ කරලා ගෙනත් දාලා දෙනවා. ඒතර සරුවචනාංශය කියනවා මේ දෙවියන්ට මිනිස්යාගේ ගඳ මේ හඩු ගඳ කියලා එකක් තියෙනවා. හඩු ගඳ නිසා ගව් තුනකට එන්නේ නැතිලු. නමුත් උඹ මේ මොකද්ද කරන්නේ? උඹ ඇවිල්ලා මේ අසුචි මේ මූත්‍රානේ ගෙනියන්නේ. ඇයි ඒ කියලා? ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් ලැබිච්ච මේ ධර්මයත් එක්ක බලනකොට මට මේ වත මට මේ හම්බෙච්ච පිළිව ගත පිළිවෙත මේක ශක්විත රජකමක් වගේ. මගේ සක්‍ර රාජ්‍යයට වැඩි වටිනවා කිය. ඒ අර බුදුහාමර තියෙන ගෞරවය නිසා. ඒ වගේ තමයි රාතන් වහන්සේට ඇති වෙන ඒ පිළිකුලේ යති අපටිකුල සංඥාව මේ අපට ඇති කරගන්න බැරි ගන්න නෙවෙයි. අපි හිතනවා පිළිකුලට පිළිකුල් කෙරුවේ නැත්නම් ලෝකේ අපිව පහත් කළ සලකාවි කියලා. එහෙම නැත්නම් මනාපදේට මනාප වෙන්නේ නැතුව අමනාපදේට අමනාප වෙන්නේ නැතුව බෑ කියන. නමුත් රහතන් වහන්සේගේ තියෙන විකූර්ණේ තමයි පටික්කුලේ අපටික්කුල සංඥාව කැමති නම් ඇති කර ගන්න පුළුවන්. අපටික්කුලේ පටික්කුල සංඥාව නම් ඇති කරන්න පුළුවන්. පටික්කුලේ පටික්කුල අපටික්කුල දෙකම ගන්න පුළුවන්. අපටික්කුලේ පටික්කුල අපටික්කුල දෙකම ගන්න පුළුවන්. ඒ නිසා රහතන් වහන්සේ සිද්ධියේ කෙලස් නැහැ. පිළිකුලා පළකුල තියෙන දකින්න වස්තුවේ නෙමෙයි ඒක තමයි පහල කරන අදහසේ නැත්තම් තමන්ගේ තියෙන එක කෙරේ දක්වන ආකල්පේ නිසා ඒක ගැන විතර රහතන් වහන්සේ වගේ කියන්නේ. අන්න ඒකට කියනවා සංඛාර උපේක්ඛාව කියලා. එන මොන සංස්කාරේ වුණත් පිළිකුල වේවා අපිළිකුල වේවා ඒක උපේක්ෂා වෙනවා සංස්කාර එන්න එපයි කියන්න එපා. ඒක මේ යන්ත්‍රයේ හැටි. නමුත් එන දේ දිහාවට කිපෙන්න එපා. කඩාපනින්න එපා. ප්‍රතික්‍රියා කරන්න එපා. ඒක මගේ කියා ගන්න එපා. අන්න එහෙම එපා මම නෙවෙයි මගේ නෙවෙයි කියන ගියාට පස්සේ ඕනේ අසුචියක ඒකේ තියෙන හොඳ පැත්තක් තියෙනවා. මේ ගුණක් පෙන්නලා ඒ බමුණෙක් කියනවා දක්ෂයෙක් කියනවා මේ මේ ගුණෙන් පුළුවන් උට සීතු තනතුරක් ගන්න කියලා. එහෙම ජාතක කතාවක් අපේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ ඕනේ වටිනා දෙයක භයානක ගතියක් තියෙනවා. සර්වඥාන්සේ දවසක් යනකොට පාරායින කහවණෝ කටලා තියෙනවා. අරොචන ආනන්ද හැමෝම කියනවා දැක්කද සර්පයා? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක අහුලා ගත්තනම් අයිතිකාරයවිල මරනවා. නොදැක්ක වගේ දෙන්නම ගියා යන්න. එහෙම නැති වුණා නම් අපිට හිතෙන්නේ මොකද්ද රහසින් අර කහවණු අහුලා ගත්තනම් අපි සර්පෙක් විදිහට නේ දකින්න එක මැනිකක් මුතු වටිනා දෙයක් විදිහට ඒ නිසා සර්වචාන්සේ සඳහන් කරලා තියෙනවා. යම් ගල් ගුහාවක තමයි භාවනා කරනකොට නිමිති ලක්ෂණ අනුව තේරෙනවා නම් ගල් ගුහාවේ නිධානයක් තැම්පත් කරලා දෙන්න කියලා රෑ පිට වෙලා යන්නේ කියලා. උඹටත් අගතුවක් වෙන්නේ භාවනාවට වගතුවක් වෙන්නේත් නැහැ. ඒ නිසා එතන ඉන්න තාක්කල් ඒ වෙන කෙනෙක් නම් ඊටාම ප්‍රියමනාප විදිහට දකින්නේ පිළිකුල් සංඥාවක් ඇති කරගන්නවා. මම වැනි භාවනා කරන්නෙකුට මේකක් උඩින් ඉඳලා භාවනා කරනකොට ඒකට ආශාව පහළ නොවි කියන්න බෑ. ඒකේ මේක බිඳින්න හොරෙක් මම දැක්කොත් මම නොමරයි කියන්න බෑ. ඒ නිසා හොඳම වෙලේ තමයි ඒ මනාපය පහළ වෙනදී අමනාපයක් පහළ කරන පැත්තකට යනවා. මෙන්න මේ ගතිය මේ චන්දරාගේ අයින් වෙන්න අයින් වෙන්න ඕනම කෙනෙකුට තේරෙනවා අපි මේක ජීවිතය තුළ පාවිච්චි කරන ගතියක්. ඉස්සලා අපි පාවිච්චි මතක් කරගත්ත විදිහට අම්මට තමන්ගේ දරුවගේ අසුචිය අසුචියක් නෙවෙයි. ඒ වගේම මොන වටින දෙයක් තිබ්බත් දැන් අපි ගත්තොත් තමන්ගේ දරුවා තමන්ගේ දරුවා මොන්න තරම් උසස් නිලයකටපත් උනත් අම්මට වෙන්නේ පොඩි එකා තමයි. අම්මට කවදාකවත් මේ මේ මේ දරුවා පිළිබඳව මේකක් නෑ අපේ පොඩි එකා. අර පුරුදු ගතිය තමයි තියෙන්නේ. ඒ මොකද මේ අම්මට තියෙන අර ආදරේ දරුවගේ ඔක්කොම නිලතලවට වැඩි වැඩි. ඒ කවුද මේ අධිකාරම් මහත්තයා කියනවා හරියට අම්මට ආදරය කරපු මිනිස්සෙක්. එයා කියන රේඩියෝේ කතා කරින් දැද්දී එයා ආනන්ද කොලෙජියේ ලොකු සර් වෙලා ඉන්න වෙලාවේදී අම්මා බලන්න හොඳටම වයසයිලු. ඉතින් ගියාට පස්සේ ඉතින් ඔය තේ එකක් හදලා දීලා ඉතින් ඒකට හරියට සලකනවා මේ පුතා ඇවිල්ලා කියලා. ඉතින් යන කාර්ය කරන කෙනකොට හැමදාම කියන පුතේ පරිස්සම් වෙලා ඵලයන් ඈ කියනවලු අම්මා කවදාක කාර්යයක් දන්නෙත් නෑ මොනවත් නෑ මම පරිස්සම් වෙනවා මගේ වැඩේ ඒකට හැමදාම කියනවලු පොඩි දරුවෙකුට කතා කරනවා වගේ පුතේ යනකොට පරිස්සම් කරලා ඵලයන් ඈ. ඉතින් කියනවා මොන තරම් හරියට නිකන් හරියට ඩ්‍රයිවිං උගන්නන්න හදනවා වගේ. ඒ අම්මට ඒ ගතිය කොච්චර ලොක්කට ලොක්කෙක් වුණත් තමයි මේක පුංචි කරලා පේන්නේ අර තියෙන ඒ මාතෘත්වය හරහා. ඒ මාතෘත්වයේ එන්නේ චන්දරාගේ නැති නිසා. චන්දරාගේ තියෙන තාක් අපිට පේන්නේ ඛණ්ඩමයි. කඩාවඩා ගන්න බෑ. ලා හොඳින් හෝ නරකින්. ධාර්මිකව අධාර්මිකව හරියට හෝ වැරදියට කඩා ගන්න හදනවා ඊට පස්සේ අමනුෂ්‍ය ගති රාශියක් මතුවෙනවා ඒ නිසා විශේෂයෙන්ම මට්ටම් තුනකින් මේ චන්ද්‍රාගයේ හිඳනකොට තමයි තේරෙන පටන් ගන්න මේ ගති මේ අපි ළඟ පහළ වෙන මේ භාවනා කරන පහළ වෙන ගති උප්පත්තියේ ඉඳලම තිබිලා තියෙනවා එකක්වත් අලුතෙන් ඇවිල්ලා නැහැ නමුත් අපි අර මේ චන්ද්‍රාගයට මුල් තැන දීලා අනුන්ගේ රීරිමාංශේ උරාගෙන කන බලවතා ජය ගන්න, ಜಾතිය බෝ කරන්න මේ ඇතුලෙන් තියෙන න්‍යාය පත්‍රයට වැඩ කරන්න පටන් ගත්තාම අර ಗುಣ ධර්ම කාදාහකත් ಗುಣ ධර්ම වෙන්නේ නැහැ. ಗುಣ ධර්ම ಗುಣ ධර්මයක් බඩපත් වෙන්නේ මේවා මකාලන, විනාශ කරන මේ තෘෂ්ණාව තරහෙන් නෙවෙයි ක්‍රමයෙන් ටික ටික ටික ටික අයින් වෙලා යනකොට පේනවා මනුස්ස ක්‍රමයේ උප්පත්තියත් එක්කම මනුස්සාත්ම භාවය ලැබීමත් එක්කම ඒක ප්‍රතිලාභයක් ඒක විශාල ලාභයක්. මොකද මනසත් පහේ ලැබෙන තු මොනක්වත් කරන්න බෑ. නමුත් අපි ඇති වැරදුනාට පස්සේ පෙරදුනාට පස්සේ බලාපොරොත්තු දේශුම් වුණාට පස්සේ අපි සීදී නස ගන්න. තමන්ට කාලකන්‍යයි කියලා කියා ගන්න. ඒ තරමටම මේ චන්ද්‍රාගේ අන්ධකරණයි, අචක්කකරණයි, ප්‍රඥා නිරෝධකයි, නිබ්බාන අසංවත්තනිකයි. ඒ නිසා මේ චන්ද්‍රාගේ හිමීටීමට අයින් කරලා පස්සේ වෙන මොකද්දෝ තලයක් වෙන මොකද්දෝ සමතුලිතතාවයක් එන්න පටන් ගන්නවා. තාමත් මනාවමනාව පහළ වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මනාවමනාව පහළ වෙනවත් එක්කම සීක පුද්ගලයෙකුට නම් ඒක පිළිබඳව කියන මේක තියාගත්තොත් මගේ මේ ಗುಣධර්ම වටන්න බෑ කියලා ඒක පිළිකුල් කරනවා. රහතන් වහන්සේනවන්න අමනාපයක් අපටිකූලයක් ප්‍රතිකූලයක් ආපුවාම ඒක අනිත්‍යයක් බවට ප්‍රතිචක්‍රීකරණය කිරීම ඒකම අනිත් පැත්ත හරවන්න පුළුවන් ගතිය නිසා උන්වහන්සේ කුප්පන්න බෑ. වෙන කෙනෙක් රාග දනවන දෙයක් රහතන් වහන්සේ නමකට පෙන්වුවාට රහතන් වහන්සේ ඒකෙන් පිළිකුල ඇති කරන්න පුළුවන්. වෙන කෙනෙකුට ලැජ්ජා හිතෙන දේ පිළිකුල් දෙයක් දුන්නාම බෑ රහතන් වහන්සේට ඒකෙන් භාවනා අරමුණක් ගන්න පුළුවන්. ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පින්නපාතේ වටන වෙලාවට ලාදුරු රෝගියෙක් ඇවිල්ලා පින්නපාතේ බෙදෙනකොට කුණු වෙච්ච ඇඟිල්ල කෑල්ල වැටුණා පාත්‍රයට. සද්ධාවෙන් දාන ටික බෙදන්නේ. ඉතින් ඒ උන්වහන්සේ අදිෂ්ඨාන කරා ඒ ඒ කුණු වෙච්ච මස් කෑටි විතර කයින් කළා ඊට ටික වෙනදුවා. කල්පනා කරේ අනේ මේ ලාදුරු රෝගියෙකුට මේ වගේ රහතන් වහන්සේට අපට දාන ටිකක් බෙදලා ලැබෙන කුසලයේ කොච්චරද? ඒ විලාවේදී පිළිකුල් සංඥාවක් දැම්මනම් අර අම්මගේ හිත නරක කරනවා. ඒ නිසා ඒක පෙන්වන්න නැතුව ඒ කෑල්ල අයින් කරලා පාත්‍රේ තියෙනවා. ඉතින් ඊටු කෑලි අර ටික අයින් කරලා වන්දන්න පුළුවන්. ඉතින් ඒව බලනකොට පේනවා මේ කවදාකවත් හිතා ගන්න බැරි වැඩ කියලා. නමුත් මේ හිතක තියෙන මේ ශක්තිය දැනගැනෙන්න නම් බුදුහාමර පෙන්වන ඒවා වසං කරන මේ කාමරාගේ නැත්තම් මේ චන්දරාගේ ක්‍රමයෙන් දුරු කරනකොට දුරු කරනකොට අලුතෙන් මොකක්වත් හම්බෙන්නේ මේ පබස්සර වූ හිත ආගන්තුක උපක්ලේශ අයින් වෙනකොට අයින් වෙනකොට බබලන්න පටන් ගන්නවා. මේ භාවනාවෙන් කරන්නේ අර පිටින් ගෑවිච්ච ආගන්තුක ආපු මේ කෙලෙස් මඩ කහට මේ කච්චල් මේ තෙල් කුණු ආභරණයට තුවාල නොවිනිදට අයින් කරනවා මිසක් ආභරණයේ තියෙන අලුතෙන් දිස්නියක් ඇති කරලා දෙන්නේ නැහැ. ඒ ආභරණේ කොහොමඩක්වත් දිස්නේ තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා පබස්සර මිදම්බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං මහන්නේ මේ හිත කොයි කෙනාගෙත් චයි ඒකයි මේක ප්‍රබස්සරයි. ඒක පිළිබඳව ඒකේ කෙලෙස් නැහැ. නමුත් මේ පිටින් තෙල් කුණු ගෑවක් වගේ ගෑවිලා තියෙනවා. ඒක තියලා තියෙන පරිසරය හොඳ නැති නිසා. ඇසුර හොඳ නැති නිසා. තං අසුතෝතෝ පුතඥේන අපජානාති. ඒක අසුතවත් පුතඥයා දන්නේ. එයාට පේන්නේ තමන්ගේ හිතේ පිටේ තියෙන තෙල් කුණු ටික විතරයි. ඇතුළේ නඹරත්තන පේන්නේ නැහැ. අන්න එවැනි අසුතවත් පුතඥයෙකුට සමාධි භාවනා නැත්ථීති වදා. එයාට කවදාවත් භාවනා හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. මොකද එයා දකින්නේ මගේ හිත කෙලෙසිච්ච එකක් කියලා. මගේ හිත කුණු ගෑවිච්ච එකක් කියලා. මේ කුණු ගුලියක් කියලා පේන්නේ. කෙලස් ගුලියක් කියලා පේන්නේ. තෙල් කුණු ගුලියක් කියලා පේන්නේ. එයා දන්නේ නැහැ මේ තෙල් කුණු මිලි මයික්‍රෝන් ගණන්ක්වත් තියෙන එකක් නෙමෙයි ඇතුලේ තියෙන දඹරත්තන කියලා. දන්නේත් නැහැ පරීක්ෂා කරන්න දන්නේත් නැහැ. පරීක්ෂා කරත් එයා සැක කරනවා. එහෙම කෙනෙකුට භාවනා හරියන්නේ නැහැ. ඒක නාස්තික මනසක්. ඊට පස්සේ කියනවා පබස්සර මිදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්කේට්ටේ උපක්කලිට්ටං තං සුතෝතෝ අරිය ශාවකෝ ජානාති. අනේ මේ හිත ප්‍රභාසරයි මේක දීදුලන හිතක්, මනුස්ස හිතක්. මේක පිට කට්ටේ කෙල්කොණු ගෑවිලා තියෙනවා. මජන් ගෑවිලා තියෙනවා. මලකට බැඳිලා තියෙනවා. කහට වැදිලා තියෙනවා. ඒ බව ආර්ය ශ්‍රාවකයා දන්නවා. සුතවතා දන්නවා. එහෙම නැත්නම් කල්යාණ සත්පුරුෂයා දන්නවා. එවැනි කෙනාට තියෙන්නේ අනේ මේ පිට පොත්තේ පොඩ්ඩක් උණු ගෑවිලා තිබුණ නැති රත්තරන් බව දන්න නිසා එවැනි කෙනාට සමාධි භාවනා අත්‍යීටි වදා. මෙයා භාවනා කරොත් හරියනවා. මොකද හේතුව යාග ළඟ තියෙන හැකි සංඥා. මේක රත්තරන් බව දන්න ගතිය. ඉතින් ඒක නිසා දෙන්නකටම තියෙන වටිනාකම සහ උපමා උපමේ සමානයි. නමුත් නෑ බෑ කියන පැත්තෙන් මට කෙලස් තියෙනවා මට මේක කරන්න බෑ මේක තියෙන හරියක් කෙලස් කියලා කල්පනාව ආවොත් එයා බාහිර රහතන් වහන්සේලා හොයනවා. බාහිර බුදුන් හොයනවා. බාහිර අනම්මනම් හොයලා හිතනවා ඒකට වැඳ වැඳ ඉන්නකොට මට මේක හරියයි කියලා. කවදාකවත් මේ තමන්ගේ තියෙන රත්තරන සුද්ධ කරන්න උත්සාහ කරන්නේ එහෙම කෙනාට බාහිරවත්ති හොයන කෙනාට ආගම හරියනවා ධර්මය හරියන්නේ ඒකින් විශේෂ වාසි ලැබෙනවා ආගම වවාගෙන කන කට්ටිය. ඒ මිනිස්සයා තුච්චයි කරනවා. උඹට පේනවනේ ඔක කුණු ගොඩක් නෙවෙයි. බෙහිත කියලා කියන්නේ කෙලස් ගොඩක්නේ. මනකට ගොඩක්නේ. ඒක හරියන්නේ දෙයයන් ආචරණය තමයි. ඒක සුද්ධයි. කිට්ටු කරන්න බෑ. දෙයයන් ආචරණය උඹට කවදා හරි කෙනක් දෙයි නත්තල් පප්පා මේසෙකට ගෙනල්ලා සෙල්ලම් බඩු දාන්නා වගේ කෙනක් දෙයි එතකම වැද වැද හිටපන් කියලා. ඉතින් ඒකම තමයි දැන් ඔය ආගමේ බුද්ධ ආගමෙත් කරන්නේ. ඔබ ගිහිල්ලා ඔය දාන ටිකක් එහෙම දීලා බෝධි පූජාවක් දීලා ඒ ටික කරගෙන හිටපන් දෙන් නිවන් දකින්න වගේ ඔබ දැම්ම කරන්න යන්න එපා. ඒක දැම්ම බෑ. ඒකට මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න ඕනේ මේ දවස්වල මොන්ටිසෝරි පන්ති ටිකක් කෙරුවට ගමන්නේ ඇඩ්වාන්ස් ලෙවල් කරන්න යන්න එපා. මේ දවස්වල පාස් වෙන්න බෑ. ඉතින් මේක අවුරුදු 2600 ඇතුළත කොයි වෙලාවෙ මේ කුණ රිංගුවාද කියලා හොයාගෙන යනකොට පේනවා හැම ආගමකම අවස්ථානුකූලව ඒ දිදුලන සත්‍ය අර ආගන්තුක උපක්ලේශිකින් හිත වට කරනා වගේ මේ ආගම හසුරුවන මිනිස්සු විසින් කච්චල් කරලා දාන කහට බඳලා දාන නමුත් ඒ කොච්චර කහට බැඳුවත් ඇතුළේ තියෙන දඹරත්තරන මොනක්වත් වෙන්නේ නැහැ ඒ නිසා ඒක වැඩ කරන පුරුෂයා යෝගාවචරයා ඔය එක එකනා කියන කතා අහන්න යන්නේ එයා උත්සාහ කරන්නේ මේ ඉදිකට්ට කරනකොට ආහාරලා බලනවා. ආහාරලා බලපුවාම පේනවා මේක ඇතුලේ රත්තරන් තියෙනවායි කියලා දන්න මිනිහෙකුට නම්. ඊට පස්සේ එයා දන්නවා මේ පිටින් තියෙන කුණු නිසා රත්තරේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඒකට උපක්‍රමශීල කුණු ටිකයින් කරපුවාම රත්තරන රත්තරනම තමයි. ඒ නිසා ඒ චන්ද්‍රාගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අයින් කරන අයින් කරන යනකොට ඒ පුද්ගලයාට පේනවා මේ සියලු බුදු වීමේ ගුණ Taman තුල තියෙනවා කියලා. මේ ලෝකේ තියෙන සියලු විශ්වගත ධර්ම Taman තුල තියෙනවා. මේ ලෝකේ තියෙන සියලු පිරිසිදුකම Taman තුල තියෙනවා. මේක අනුණ්ඩ දීපු ගම මොන එකක් හරි මත රඳා පැවතිච්ච ගමන් බාල්දු වෙනවා. පච්චල් වෙනවා. දාස වෙනවා. තුච්ච වෙනවා. ආත්ම නිෂේධනයකට යනවා. නමුත් පෘථජනට වෙන කරන්න දෙයක් නෑ. එයා පුළුවන් තරම් කාගරි පිටේ එලිලා තමයි යන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ කිය කරන්නේ ඒ බැගෑ වෙන ගතිය. ඉවින දෙයක් ගැන රඳාපවතින ගතිය. මුල ඉඳලාම කියනවා ඒක තියෙන තාක්කල් බාහිර රහතන් වහන්සේලා දකින්න තාක්කල් ඔබට රහත් වෙන්න බෑ. ඔබ කවදා හරි මම රහත් වෙන්න ඕනෑ කියන හැඟීම ගන්න මුල ඉඳලාම වගේ නැත්තම් භාවනා අතරමැදි හරි මේ යෝනිසෝමනසිකාරය එහෙම නැත්නම් කියන මේ විප්ලවීය චින්තනය නැත්නම් මේ වීරපරයන්ට වැඳ වැඳ ඉන්න වෙනුවට ඕක පැත්තක දාලා වීරෙක් වෙන්න බලාපන්. එහෙම නැත්නම් ඔබ හැමදාම ওই වැඳිල්ලෙන් කරන්නේ බැගෑවෙන එක විතරයි. වීරයෝ ඒකට කැමතිත් නැහැ. වීරෝ කැමති වඳින අයට තමයි. බුදුරජාණන් වහන්සේ අපිට වීරකමක් නෙවෙයි දෙන්න හදන්නේ දීරකම. වීරකමට වඩා බොහොම ශ්‍රේෂ්ඨයි දීරකම. ඒ දීරකම ඇතිකරන්න යම් කිසි කෙනෙකුට දීරත්වය ඇතිකරන්න නම් එහෙම නැත්නම් මේ කෙනාට තියෙන මේ මේ ලෝක ජීවත්මාව රහත් වෙන්න පුළුවන් මේ ජීවිතේ රහත් වෙන්න පුළුවන් කියලා මේ අධි කුසලයට සමාදන් වීම නැති කරන මේ අරතිය පාගලන්න නම් බුදුන්සේ ආර්යවංශ ප්‍රතිපදාව විස්තර කරලා කියනවා ආර්යවංශ ප්‍රතිපදාව යනවනම් මේ ජීවිතේ ලබන්න බෑ නැත්නම් ඒ අධි කුසලයට සමාදන් වෙන්නේ නැතුව අපි ලාමක කුසලයට හෙට්ටු කරන වෙලාවක් එනවනේ ඒක තමයි අපේ දීර්ඝත්වයේ කැඩෙන තැන. කරන්න පුළුවන් උපරිමේ කරන්න ඒ වෙනුවට මේ බාල දේවල් වලට යන්න හදනවා. ඉතින් එතකොට වෙන්නේ මොකද? මේ චේතනා නිසාම තමයි තුච්ච තත්ත්වයකටපත් වෙන අර්ථිය කියලා. භාවනා රාතිය සහ භාවනා රාමතා විවිනුවට ඊට අඩු කුසල් කරන්න අපි පෙළඹෙනවා. ඒක නැති කරන්න නම් ඒ පුද්ගලයාට ආර්යවංශ ප්‍රතිපදාවේ බුදුසසුනේ පෙන්ලා දීලා තියෙනවා. ආර්යවංශ ප්‍රතිපදාවේ යන කෙනාට මේ ජීවිතයේ මේ ආනිසංස ටික ලබන්න පුළුවන්. ඒක භික්ෂුවගේ පැත්තෙන් කතා කරනකොට කියන්නේ සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන. තමන්ට ලැබෙනා වූ යම් සිවුරකින් සතුට වීමේ ගුණය තියෙනවා. ඊතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. තමන්ට ලැබෙන යම් සිවුරකින් සතුට වීමේ වර්ණ කතා කරන ගුණ කතා කරන ගතිය තියෙනවා. මේකට කියනවා ඊතරීතර චීවර සන්තුට්ටි මහාර්ය වංශය කියලා. ඉතින් ගිහියෝ දැනගන්න ඕනේ තමයි ළඟ තියෙන ඇඳුමට ඇඳුමින් සතුටු වෙලා ඒ ලද දෙයින් සතුටු වීමේ ගුණ කතා කරන තැනට එන්නේ. එහෙම තමයි මේ ෆැෂන් එක තියෙන විදියට අරයා කියන නිසා අල්ලපු gedර තියෙන නිසා මේ විලි වහ ගන්න මට්ටම ඉක්ම බලා ඇඳුම පාවිච්චි කරන මිනිහට අරතිය කොච්චර දෝ වෙනවා. දීර්භාවයකට යන්න බෑ. හීන තත්ත්වයටපත් වෙනවා. ඒ තියෙන දුර්ලභම නිසා විශාල ජාත්‍යන්තර සමාගම් තල්ලි හම්බ කරනවා. ඒ නිසා Taman දැනගන්න ඕනේ මේ භාවනාව කරන ගමන් චන්ද්‍රාගේ ප්‍රහාණ කිරීමේක කතියක් විදියට ඒක ඇති වෙන්නේ මේ ඇඳුම නිසායි. ඒ නිසා ලදයන් ඇඳුමකින් සතුට වෙනවා. ඒ විතරක් නෙමෙයි ලදයන් ඇඳුමකින් ඇඳුමකින් සතුටෙන් ಗುಣ කතා කරනවා. ඒ ඒ ලදයන් ඇඳුමක් මනාප ඇඳුමක් ලැබුණයි කියලා උදම්මනන්න යන්නේ නැහැ. අමනාප ඇඳුමක් ලැබුණා කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. ලදයන් ඇඳුමක නැත්නම් මනාප ඇඳුමක් ලැබුණත් අගතිතෝ අමුචිතෝ අනච්ඡාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරපඤ්ඤෝ පරිබුද්ධ ලැබෙන ඒ වටිනාම ඇඳුම වේවා ඒට ඇලී ගන්නේ නැතුව ඒට වෙලී ගන්නේ නැතුව මේක නිවන් ලැබීම පිණිස විදිවහ ගැනීම පිණිසයි කියලා නිස්සරණ පඤ්ඤාවෙන් පිටිපෙන්න මිසක් අනුණ්ඩ කියා බාන්න ඇඳුම උතර තැන් වලට නාඩගම් නැත්තම් මේ විකට ඇඳුම් තරඟ වලට යන්න නෙවෙයි ඇඳුම් අඳින්නේ ගිහිල්ලා බලන්න එයාපෝට් එකට ගියාම කොන්න තරම් විකට ඇඳුම් පෙන්නනවාද කියලා. ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ගිහිල්ලා පැයක් විතර ඉඳගෙන ඉන්න බලන්න එක එක නෑවිලා රංගන දක්වලා යන හැටි. හෙළුව කොච්චර දෝ හැබැයි විශාල ලස්සන වියදම් කරලා ඇඳුම් ඇඳලා තියෙනවා අවශ්‍ය හෙළුව පේනවා. කොහොම තමයි අද තියෙන ඇඳුම් සම්බන්ධව කියන්න තියෙන දේ. ඉතින් මේ දෙකකුත් එක බලනකොට මේ අරතිය එහෙම නැත්නම් මේ දීර්ඝ ගති කොහොමඩක්වත් පහල කරන්න වෙන නිසා යෝගාචර දැනගන්න මේ චන්ද රාගය පහල කරනවා කියන්නේ හුඟා ගැඹුරු දෙයක්ුත් තමයි ඒ වාගේම බාහිරයේ තමයි ඇඳුම සම්බන්ධ වෙනකොට සහ අනුන්ගේ බාහිර ඇඳුමත් එක්ක බලනකොට මෙතනින් අනවශ්‍ය කෙලෙස් නෝපදන තාලයට මෙතනින් අපි තමන් අර පිරිමසුන් දායක ප්‍රයෝජනෙ සලකලා මොකද්ද ප්‍රයෝජනෙ සලකලා කියන්නේ පටිසංකායොන්සෝ චීවරම් පරිසේවාමි මේ සිවුර මම සිහිනුවණින් යුක්තව පාවිච්චි කරනවා. ඒක මම පාවිච්චි කරන්නේ සීත වාතයෙන් වැළකීමටයි. මැෂිමතුරු වංගේ වැළකීම පිණිසයි. ලැජ්ජා ස්ථාන වසා ගැනීම පිණිසයි. එහෙම නැතුව කාටවත් කියලා සුබදවන්න නෙමෙයි. ඒ නිසා අඳුම සම්බන්ධයෙන් අපි මේ වගේ ප්‍රයෝජන සරකලා පාවිච්චි කරන ගත්තොත් ගිහි වුණත් පැවිදි වුණත් බුද්ධ ඥානද කියනවා එවැනි පුරුද්දකට එවැනි වංශ චාරිත්‍රයකට මොනම කෙනෙකුටවත් උඹනදකින් කියලා බනින්න බෑ කියලා. සඳහන් කරලා තියෙනවා මේ ආර්ය වංශය අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න පුබ්බාණ සංකීති නසංකීසanti අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි. මේ ක්‍රමය මේ මේ නියතමානි ක්‍රමේ අග්ගඤ්ඤයි ලෝකේ පවතින ධර්මතාවලින් වංශවලින් අග්‍රම ධර්මයි. ප්‍රයෝජන සලකලා ලද දෙයින් සතුටු වෙන. රත්ත්‍ඤ්ඤා චිර රාත්‍රඥයි. අසුගල් නාචාරවරු පින්ලා තිනවා 512000ක බුදු විසුල් පිළිබඳ මතක ඇති බුදුහාමුදුරුවෝ සෑම බුදුරුන් වහන්සේලා විසින් මේක කරලා තියෙන පැරණිම දේ බව පෙන්වනවා. ලද දෙයින් සතුටු අඳුම ගන්නේ ලද දෙයින් සතුටු මිසක්කා. අග්ගඤ්ඤ රත්ත්‍ඤා වංශඥා මේක තමයි ආර්ය වංශය කියන්නේ. ආර්යයන් වහන්සේලාගේ වංශේ. පෝරාණයි බොහොම පැරණි. අග්ගඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා පෝරාණ අසංකීර්ණා. මේක සංකීර්ණ කරන්න ගිය එක හැඳි ගෑවිලා යනවා. සංකීර්ණ වෙලා යනවා. මේකට අනුයාත වෙච්ච එක නා ඒකාන්තයෙන් බබලනවා. ඒ නිසා කවුරු මේ විශේෂයෙන්ම සිවුර ගත්තොත් මේක හැඩවැඩ දාන්න ගියොත් විසුන් නැතුව යනවා. මේ තියෙන තාලට සිවුර පාවිච්චි කරගොත් බලන්න සිවුර දෙපට ඇඳලා ඇඳගත්තට පස්සේ හාමුදුරු කෙනෙක් මොන තරම් ලස්සනද කියලා. ඔයගොල්ලෝ හදන මොන්නම ඇඳුමකින්වත් ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ඇඳුම් මාස 6යි. ඒ ෆැෂන් එක මාරු කරනවා. ඒකේ තුච්ච හිඳයි. මේක කොච්චර දෝ කාලයක් මේ මේ ආර්ය ධජය හරියට බුදුහාම කිව්වා මගදකට බලලා මේක මහගනි. මහල ඇඳපන්. ඇඳතර වාසිය ඕකට ගහන්න මොකක්වත් නැහැ. ඉතින් එහෙම එකක් තියදී අපිට දැන් මේ මොකද වෙලා තියෙන්නේ මේ අපි අද ලංකාවේ තියුණ තේපොල් රබර් ආර්ථිකය සම්පූර්ණයෙන්ම ගිහිලා දැන් තියෙන්නේ ගාමන්ට්ස් ආර්ථිකය. උ ලංකාවට වැඩියෙන්ම ආදායම ලැබෙන්නේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රියෙන්. ඒ මොකද ඒ තරම් මිනිස්සු ඉක්මනට ඇඳුම් මෝස්තර වෙනස් කරනවා. ඉතින් අපි මේ පහඳින වැඩේට ගිහිල්ලා ඇඳුම් අහලා දීලා යන්තම් පණකට ගහගන්න. එම් පින්ඩ වාතයක් කතා කරනවා කියනවා සන්තුෂ්ඨ හොති ඉතරිතර පින්න පාතේන ඉතරිතර පින්න පාත සන්තුෂ්ඨ්‍යාච වන්නවා. උඹට ලදයන් පින්න පාතයක් තියෙනවා ඔගේ සතුටුවෙන්. ඒක ලදයන් පින්න පාතකින් සතුටුම ಗುಣ කතා කරපන්. ඒකට ආහාරය වදිනවා ඇඟට. දිරවනවා. මේ ලැබිච්ච කර ලුණු මදි මේකට අරක දාන්න ඕනේ මේක දාන්න ඕනේ කියලා කියපු ගමන් අර දීපමනසයාට හිත නරක වෙනවා. Tamangeත් බඩ නරක වෙනවා. මේ ලදයන් දෙකෙන් සතුටු වෙනවා බලනකොට අද තියෙන මේ පාටිස් එකයි අපිට ගත කරන්න පුළුවන් සරල ජීවිතයත් එක්කයි මොන තරම් ගැඹුරක් වෙනසක් තියෙනවද? ওই තුල කොච්චරක් තියෙනවද චන්දරාගය පිළිබඳ කෙනෙකුට ප්‍රතිසද කරගැනීමේ හැකියාව? ඒකෙදිත් කියනවා එවැනි වූ ආහාර ප්‍රතිපදාව ගත කරන කෙනෙක් මට අනේ හොඳ පිරිච්ච හැම දෙයකම සම්පූර්ණ තානි පාත්‍රයක් හම්බුණා පිඟානක් හම්බුණා කියලා සතුට වෙන්නත් එපා. තමයි හිතපු නැති එකක් බලාපොරොත්තු නැති ජරාවක් හම්බුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. හොඳ දෙයක් හම්බුණත් අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිපූර්ණ. ඒක පාවිච්චි කරපන් භ්‍රමචර්ය රැක ගන්න. පණ රැක ගන්න. එල්ට ක්‍රීඩා පිණිස, ජවයේ පිණිස අඳුන්ට ගහන්න මල්ල උපර සඳහා නෙවෙයි. මේක සඳහා පාවිච්චි කරන්න කියලා කියනවා. හැබැයි අමාරුම දෙයක් කියන බුදුහාමුදුරු ඊට පස්සේ මෙවැනි ආහාරය පිළිබඳව ආර්ය වංශයක් දන්නේ නැතුව බඩජාරිකමට කන එක එක දේවල් වලට පිටිපස්සේ යන කෙනෙක් දැකලා පහත් කරලා සලකන්නම් එපයි කියලා. ඒක කවදාකවත් ආර්ය වංශ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. මෙවැනි ආර්ය වංශයක් දන්නේ නැතුව කැම දාසලා ඉන්නේ. උද්දී ඉඳලා හැදගෙනකම් මට හොඳට මතකයි මම අවුරුදු 25ක් 26ක් වෙනකම් එහෙම කෙනෙක්. හරි ආසයි කැම කන්නේ. මගුල් ගෙවල් වල ගිහලා දවස් 3-4 වැඩ කරනවා. මොකද හොඳට බඩති ගැරෙන්න කන්න. වෙන මොනවාකටත් නෙමෙයි. ඒක දිහා බලලා ඒක පහත් කළ සලකන්නත් එපා. එතකොට ඒකත් අකුසලයක් වෙනවා. ඒක නිසා තමන් සෝයි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. ඒකේ දක්ෂ වෙන්න තමන් මේක රැක්කට කිසි කෙනෙක් ඒක රකේ කියලා හිතන්න එපා. කරන්නේ කරන්න බෑ. කරන්න පුළුවන් වෙන්නේ යෝගාවචරයට විතරයි. ආන්නේ යෝගාවචරය දැන ඒක කරනකොට අනික් කෙනෙක් කරන්නේ නැහැ කියලා හිතනක් කරගන්නත් එපා. අනේ මගේ දරුවෝ මේක කරන්න ඕනේ. යහළුවෝ මේක කරන්න ඕනේ. ගුරාලා මේක කරන්න ඒක බලාපොරොත්තු වෙන්න එපා. ඒක නිසා Taman එක රකින්නා වගේම ඒක නොරකින්න කෙනා පහත් කළා සලකන්නත් එපා. රකින්න Taman උසස් කළා සලකන්නත් එපා. අනේ එවැනි ගුණයකට නිඳ කරන්න පුළුවන්. ඒ තරම් පැරණි කිසි කෙනෙක් ඇත්තේ නැහැ. ඒ අසංකින්න අසංකින්න පබන සංකීයත කියලා බුදුහාමතර මේ ධර්මය කදාකත් ලෝකේ සංකීර්ණ වෙලා නැහැ. අවුලකටපත් වෙන්නේ නැහැ. සංකී ඉස්සන්ති මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමතර සාසනයවත් මීට වැඩි යමක් ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. සංකීයති දැන් මේ බුදු සාසනෙත් වෙනස් වෙලා නැහැ. අපපතිකුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි. මේකට උබණ දුකින් කියන බුලන් ශ්‍රමණේ බ්‍රාහ්මණේ ප්‍රඥාවන්තෙක් මන් දකින්නයි කියලා. තම ආහාර පාවිච්චි කරන ප්‍රෝධින සඳහා පමණයි. ගහ බැන ගන්නවක්වත් පාටි දාන්නවක්වත් රසලෝලීත්වයට නෙවෙයි. Taman හදන ගේ Taman ඉන්න තැන ලදයන් දෙකෙන් සතුටුවා මිසක්කා. මේ ලෝකේ පරකාසෙට කියාපාණ්ඩ කරන්න පටන් අරගත්ත ගමන් අපි නොදැනුවත්වම අර චන්ද රාගයට බුදුමාකාර උදව්වක් කරනවා. අපි විවිධාකාරයෙන් ඒක මේ අර්ථකථන දෙන මට නෙමෙයි මගේ දරුවන්ට එහෙම නැත්නම් මේ අපේ පරණ වලව්ව කොයි එක උනත් කමන්නේ තමන්ට ලැබෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ නමුත් මේ සඳහා අද විතර කැලණි අපේ මහවැලි ගඟේ වැලි නෑ පුදුම කොටද මෙල්ලක් කොට දාන්න අපි ඉස්සර නාන තැන් වලට යන්න බෑ මැෂින් දාලා වැලි කොට දාන්න මහ මොහොතයන්ට ගියාම වැල්ල වැලි නෑ නඩු දාලා තිනවා වැලි ගෙනියන්න එපයි කියලා පුදුම නියගොඩ නැගිලි කර්මාන්තය. කද්දාකවත් නැහැ මෙච්චර කාලයක්. ඉතින් ඒකල්ලි වල මේකෙන් දිනු කරන්න හැදුවාම මෙන්න මොකද චන්දරාගයෙන් වැඩි වෙනවා. ඒ වගේම Taman කවදාකවත් සතුටටපත් වෙන්නේ නැහැ. දීනහීන භාවයටපත් වෙනවා. ඒ නිසා මේ ධර්ම තුනේ ආර්යවංශ ප්‍රතිපදා තියෙනවනම් ඊමණට හම්බෙන ලාභේ තමයි භාවනාරාම හොති භාවනාරතෝ පහනාරාම හොති පහනරතෝ ඒ මනසගේ හිත ඉබේම භාවනා රාමතාවයක් ඇති වෙනවා. භාවනා කිරීමට බැඳෙනවා. ප්‍රහාණය පිණිස, ක්ෂය පිණිස, වැය පිණිස පෙළඹෙනවා. අන්න එවැනි මිනිස්සෙක් එනි ආර්යවංශ ප්‍රතිපදාවක කියන මිනිස්සෙක් බුදුහාමර කියනවා උතුරු කුරු දිවයිනේ හිටියා. දකුණු කුරු දිවයිනේ හිටියා. නැගෙනහිර පැත්තේ හිටියත්, බටහිර පැත්තේ හිටියත් ඒ මිනිසයා කවදාකවත් අරතිය විසින් යට කරන්නේ නැහැ. අධි කුසලයට කම්මැලිකම යට එන්නේ නැහැ. එයා හැම වෙලාවෙම අරතිය යට කරගෙන ධීරේක් විදියට බබලනවා යාගේ හිත. ඒ දඹරත්තරණක් වගේ හිත චිත්තං දම්බෝන දස්සය දස්සාවි කෝතං නින්දිතු මරහති. එවැනි මිනිස්සෙගේ හිතකට නිඳා කරන්න මේ ලෝකේ කවුද ඉන්නේ කියලා. එයා මනුස්සකමට ගැලපෙන්න කටයුතු කරනවා. ඒ දිනු කරව ඒ දිනු වෙච්ච දඹරත්තරණක් වගේ හිතට කවුරු නම් නිඳා කරයිද කියලා විශේෂම එකයි. Taman tamanට නිඳා කරගන්නේ නැහැ. එච්චර අපිට හම්බෙන විශාලම ලාභේ අපි මොන ජවුසන් නටන්න ගියත් ඔය මොන જાති කෙරුවකත් ඒත් එකම පිටිපස්සෙන් තමයි තමන්ගේ ස්වයං විවේචනයක් එනවා ඒකෙන් බලකින්න කොහෙ ගිහිල්ලවත් බෑ ඉසහනුගේ විවේචන විතරක් නෙවෙයි තමන් තුළම තමන් විවේචනය අඩු වෙනකොට ඒක තමයි අර නාගයා වශයෙන් දකින්නේ එහෙම නැත්නම් මේ චන්ද්‍රාගය අයින් කරපුවාම පේන්නේ ඒක දැක්කට පස්සේ වැඳලා නතර වෙන්නයි කියලා තියෙනවා নমස්කාර කරන්නයි කියලා තියෙනවා ඔච්චර තමයි අපිට කරන්න පුළුවන් වෙන්නේ එහෙමනම් මේ පොදුවේ මතක් කරන්නේ සබ්බපාපස්සා කර්ම පවින් වැළකීම පමණමයි සාසනය කියන්නේ එතකොට තමයි යෝ කුසලස්ස උපසම්පදා වෙන්නේ නමුත් අපි මෙයද හිතාන ඉන්න ක්‍රමයට අපි මේ පින් කිරීම ඉස්සරහින් කරලා තියෙනවා පවින් වැළකීම පස්සට දාලා තියෙනවා ඉතින් එතකොට වෙන්නේ කරත් ඉස්සර කරලා ගොනා පතර දැම්මා වගේ වෙලාවක් භාවනා යෝගාවචර ජීවිතය කියලා කියන්නේ තමන්ගේ වෙන්න පුළුවන් කෙලස් දැනගෙන අන්නේ කෙලස් ටික වළක්වා ගත්තොත් ඒකේ නා බුදුහාමර කියන විදිහට දිහිරත්වයටපත් වෙනවා භාවනාවට ඔය අපිට තියෙන බාධක ධර්ම අපිට තියෙන වෙලා නැහැ පිරිසුදු තැනක් නැහැ කල්යාණ මිත්‍රෝ නැහැ බණහන්න කෙනෙක් නැහැ කමඨාන් සුද්ධ කරන්න කෙනෙක් නැහැ කියන ඔක්කොම කණපින්දන් ටික අයින් වෙන්න පටන් අර ගන්නවා මේ දවසින් දවස මේක ඉස්සරහට නැරි දකින්නකොට ඒක නිසා මේ සූත්‍රය නම් විස්තර කරනකොට හුඟක් කලාට කියන්නේ මේ නාගයා දකින්නයි කියලා පිටර හතන් වංශනම දැකීමක්. එහෙනම් මට නම් හිතෙන හුඟක් කලාට Taman තුල ඒ බුද්ධහංකරයන්න් වහන්සේ පේන්න පටන් ගන්නවා. මෙච්චර කෙලසිච්ච ලෝකේ මම ගඟ දිගේ ඉහළට යනවා. ඒ සමට කවදා හරි මේ මෙච්චර කරගත්ත එක ওই ටික කරගන්න පුළුවන් කියලා Taman පිළිබඳව ඇති වෙන විශ්වාසය අඩු ගන්න සෝවාන් වෙනකොට කියන්නේ බුදුහාමුදුරන් කෙරේ සැලෙන සද්ධාාවක් වෙනවා. ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් එනවා. සංඝයා කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධා කරන තමන්ගේ සීලය පිළිබඳව අවික්කප්පසාදයක් එනවා. තමන් රකින්න සීලය පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාවක් එනවා. ඉන් එහාට ෆ්‍රස්ට්‍රේෂන් එන්න බෑ. මම එන්නේ එන්නේ සීලෙන් දිනුනලා දන්න කෙනාට කදාකත් චෝදනාවක් එන්නේ නැහැ. ඒ චෝදනාව කාවා ධනම ඉස්සරහට කොහොම හරි මේක නතර කරගන්න. වෙනවා කියන. මෙතන කියන්නේ සෝවන් නෙමෙයි මෙතන කියන්නේ රහතන් වහන්සේ නමක් පිළිබඳව. එතකොට මේකෙම උත්කෘෂ්ඨ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි වඳින්න ඕන කරලා තියෙන්නේ, පුදන්න ඕන කරලා තියෙන්නේ මේ ශාසනය, මේ මේ ජීවිතේ මේ ප්‍රතිපදා තුළ Taman දිනු කරගත්ත ಗುಣ ටිකට මිස බාහිරයට නෙමෙයි. ඒ නිසා නිතර නිතර කල්පනා කරන මම ඊට වැඩිය අරිඹුවක් හරි, අබමල් රේණුවක් හරි මේ සත්‍ය ආදී ධර්ම වැඩෙනවද? කෙලස් වල පුංචි හරි ප්‍රහාණයක් තියෙනවා ආන ඒකට මේ වන්දනය කරන්න කියනවා නතර වෙන්නයි කියලා තියෙනවා ඉක්මන් දෙපයි කියලා තියෙනවා ආන්නේ ගුණ ධර්මයේ තේරුම් ගත්තොත් මේ හුඹා හැරීමේ කටයුතු නතර කරන්න පුළුවන් ඒ නිසා ශිරු දිනාට මේ වැඩමුළුවකට සම්බන්ධ වෙලා ගත කරගත්ත කාලයේ වටිනාකමක් වශයෙන් තමන් ඒ කරගෙන ගිය වැඩවලම අගේ ආඩම්බරයේ තේරිලා ඒක බාධාවකින් තොරව දිගට කරගෙන යන්න මේ ධර්ම දේශනා මාලාවත් එකසේ හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනාවත් දේශනා මාලාවේ නිමාව සටහන් කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා හොඳයි අපි මේක අවස්ථාවක් කරගන්නවා. ශීල දෙනවා විශේෂයි පින් පැමිණීමක් කරන්න. ඉතින් අපිට මේ විදිහේ කරදරයකින් තොරව දවස් ගානක වැඩ පිළිලක් කරන්න පුංචි සංවිධානයකින් බෑ කියලා ඕන කෙනෙක් දන්නවා. ඒ නිසා අපි මේ පෙනී අපිට සංවිධානය උදව් කරපැත්තන්ට යම් ආකාරයක අපි ස්තුතිය ප්‍රශංසාවක් කරනවා නම් ඒ ඇත්තොත් පිළිගනිවි මේකට මේ නොපෙනී උදව් කරන විශාල බල මණ්ඩල තියෙන නිසා තමයි අපිට මේ විදිහට සමනලයට අතු නමන වගේ කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන් වුණේ. ඒ නිසා ඒ සියලු පෙනී උදව් කළා වූද නොපෙනී උදව් කළා වූද සියලු සත්පුරුෂ මණ්ඩල අපි සිහිපත් කරලා අපි යම් කුසලයක් රැස් කරා නම් ඒ සියලු දිනාටම ඒ කුසලයේ අත්පත් වේවා කියලා සාදුකාරය පාත්. සාදු සාදු සාදු. ඒ වගේම අපි සුළු පිරිසක් මෙතන මේ එක බත්තලිය කාලා එක තැනක උද්‍යාන කටයුතු කරාට අපි විශාල නෑපරපුරක නියෝජිතයක් තියෙනවා. ඉතින් අපේ සීළු නෑයින් මේකද හිටියානම් ඒ තරම් හොඳයි. නමුත් ඉතින් අපිට ඔක්කොම පාලනය කරගන්න බෑ. නමුත් අපි හැම විශාල පරපරාවක් නියෝජනය කරලා මේ කරපු පිනේදී අපි මතක් කරන්න ඕනේ අනේ අපි මෙතෙන් දෙන්නේ නෑ ගොඩාක් අපිට විවිධාකාරයෙන් උදව් කරලා තියෙනවා මේ මස් මේ ඇට මේ ලේ මේ නහර සියල්ලම ඒ ඥාතින්ටයි අයිති වෙන්නේ ඉතින් ඒ නිසා අපි ඥාතික પરම්පරාව වෙනුවෙන් අපි මේ වෙලාවේ සාදුකාරයක් පවත්ලා කියනවා සියලු ඥාතීන් ඉන්නා තැනක ඉඳලා අපි මේ කරන පින දකිත්වා දැකලා අනුමෝදන් වෙලා සාදු කියත්වා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම අපාපටත් මේ කරගෙන යන පින එකසේ හේතු වාසනා වීමෙන් මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනය තුලදීම මේ ජීවිතය තුලදීම ඒ ඇත්ත ඇති හැටිය දකින්න ඒ වගේම යථාභෝධය ලබා ගැනීමට ඒ ශාන්ත සුන්දර தත්ත්වය ලබා ගැනීමට අපටත් එකසේ මේ කුසල හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. පියාදාසින් යුක්තව අපි ඊත්තාවචාතාදී ඊත්තාවතාචාදී ගාථා සජ්ජායනාවට පෙළඹෙමු. ඊත්තාවතාච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ඊත්තාවතාච ගම්මේහි සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරාංගරක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හොතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හොතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු